اي اخلاقون اخلاق زين إيه دا ريتي اخلاق اي عقيده فرهم كرمتكا قرنجه كانتتا بدالوني ثم هم مع هذه الاصول يأمرون بالمعروف وينهون عن المنكر على ما على ما توجبه الشريعه ويرون اقامه الحج والجمع والجمع والاعياد مع الامراء ඉදාල්වනි මි බයාම් වෙදිය අස්ලුතා අස්ලුතකා එකුගා අකීදාගේ මි බයාම් වෙදිය අස්ලුතකා එකුගා ඒ අස්ලුතකන් අමල කුරුමා එකුගා සුන්නයි ජමාතුගේ අහලුවරින් එමිහුන් හේකන්තත්තකන් අමුරු කුරතේ আদি නුබෑ කන්තත්තන් එබෑමිහුන් මනා කුරතේ එයි ශරීයි වාජිබ කුරා ගොත මේ ඉස්ලාම් දීන් වාජිබ කුරා ගොත ඉස්ලාම් දීන් අංගා ගොත මේ ශරීයි ඉර්ෂාද් දේ ගොත එමිහුන් හේවකන්තත්තකන් අමරු කුරතේ අදිනු බෑකන්තත්ත මනා කුරතේ මී මි උම්මයි අල්ලාහ් සුබ්හානහු වතාලා එම්මේ මායි කුරවි සබබකියස් හේවකන්තත්තකන් අමරු කුරුමා නොබෑකන්තත්ත මනා කුරුම් අල්ලාහ් සුබ්හානහු වතාලා කීති කුර්ආනුගා වහී කුරබනි كنتم خير أمة أخرجت للناس تأمرون بالمعروف وتنهون عن المنكر ميستكن نتكا نرونو إمه هي أمك كمغتي بامي هم بيه eiti bæmihun heokantattakan amuruko nubahakantattan manakuraatiye mi amaluge sababun Allah subhanahu wa ta'ala mi ummen emme maayik kurevi ahlus sunna wal jamaatuge amalen ei heokantattakan amuruko nubahakantattan manakura ei sunna jamaatuge ahluveringe amale ويرون إقامة الحج والجمع والأعياد مع الأمراء أبرارا كانوا أو فجارا أدي أبيهم عقيدة أي أدي أميهم دكتة حج قائم كرما أدي هكرت قائم كرما عيد نماز قائم كرم أميرون فهتوغا أميرون فهتوغا أي أميهم نكي هيولفا بيكمغويس adi fajirun takekkamuga wiyas fasirun takekkamuga wiyas amirunge fahatuga hajjuwas qaim kurate adi ඊදු ಈದು ನಮಾದ್ ತವ್ವೆಸ್ಕುರತೆ ಅದಿ ಹುಕುರು ನಮಾದ್ ವೆಸ್ಕುರೆ ಅಮೀರುಂಗೆ ಫಾತುಗೆ ಈ ಮಿಹುನ್ನಕಿ ಎಯಿ හෙවලෆා බය කමුගවියස් අදි ෆාජිරුන් තහ කමුගවියස් මේ වර බොඩ මස්සලේ මිතාගේ බයන් කරණි එයි ඛවාරිජුන්ගේ අකීදා යඛිලා ඛවාරිජුන් දෙකේ ගොතුග අමීරුන් බොඩ ෆාෆේ කොෆි කමුගවා නම අමීරුන්ගේ මුරාද කිරා ඉසුම් රස් රසස් කලුන් ඉස්ලාමී රසස් කලුන් ඉස්ලාමී රයිසුන් ඉස්ලාමී අමීරුන් මී මීහකු බොඩු ෆාෆෙක් කොෆි කමුග වානම එමිහුගේ ෆහතකු දෙන් හුකුරෙව්වස් කම කුනුදාන අදි එමිහුගේ ෆහතුග ඊදු නමාදෙව්වස් නුකුරවේන අදි හජ්ජුගේ අලු කමෙව්වස් එමිහුගේ ෆහතුග අදායන් නුකුරවේන ඒ ඛවාරිජුගේ අකීදා ඒ අකීදා ඛිලාෆන් බය කරබනි අහලුස් සුන්න වල් ජමාතුගේ අහලු වෙරින් අමීරුගේ ෆහතුග මී අලු කන්තත්තන් අදා කරේ ඒ එමිහුන්න කී අදි නුබා බය කමුග වියස් දීනුම් බේරනුවා හිදු දීනුම් බේරුණු වාහා හිඳුග එමිහුගේ ෆහතුග මි අලුකන්තත්තන් අදා කුරුමකි ඒ ඉෂාර උකුරවිගෙන් වාකම ඒ අමීරුන් කමු ගවාතිය වයුහාෆිදුන අලල් ජමාඅත් අදි අහ්ලු සුන්න වල් ජමාඅතුග අහ්ලු වරින් ජමාඅත රක්කාතේ රිවාන ජමාඅත එබහි නමාත් ජමාඅතුග කුරුම් නමාත් ජමාඅතුග කුරුම් ඒ මුනාෆිකුන් නඛිලාෆ මුනාෆිකුන් එමිහුන්න කී ජමාඅත රක්කාතේ රිවා බයන්නු ජමාතකන් හාසිරවා බයන්නු එමිහුන්න කී ජමාතන් හාසිරුවා බැන්නුන් එමිහුන් නකි අදි වරම් මදුන මාදකන් එමිහුන් ජමාතන් මි හාසිරුවන් එමිහුන් නා ඛිලාෆන් බයන් කරවනි අහලු සුන්න වල් ජමාතුගේ අකීදාකි ඒ ජමාතන් හාසිරුවන් ජෙහෙන මේ මස්සලාග <clears throat> වරක් ගින ඉල්මරින් විදාලවේ ජමාතුග නමාද කුරුමකි අයිනිය ෆර්දෙක්කම ජමාතුග නමාද කුරුමකි අයිනිය ෆර්දෙක්කම ඒ එකම වා දලීලු පුරා වරක් ගින දලීලු තංගේ බහුරියාස් ඒ කුර්ආන් ක අල්ලාහ් වහී කුර්ආ ෆා ඉදා කුන්ත ෆීහිම් ෆඅකම්ත ලහුමුස් සලා කලේග ෆාන් එබෑමියුගේ තෙරේග හුන් හුන්නවා හිඳුග හංගුරා මෑගේ මෑදානු ගවස් කලේග ෆාන වී හුන්න නමාදු කායිම් කොද්දෙවාෂ එබහි ජමායි ජමායින් හද්දවෑ දෙවාෂ හංගුරා මෑගේ මෑදානු ගවස් අල්ලාහ් එකලාග රසූලාගේ අමරු කුර්බනී ජමායි හෙද්දෙවුමා ජමායින් හෙද්දෙවුමා adi ekalege faanu waiduge basfule bes ibwa fawe ekalege faanu hadis ro kurabani timan kalege faanu gastu kurawime namada bange dinuma mihakan amuru kurma den e mihaku namada bange de adi namadu mistakunnagen imam we kurma mihaka hawalu ko den namaduge jamaatan hazir nuwa mihum ballawa emihun getahuga tibba emihunga maccak getan andale bumat timan kalege faanu ගස්තු කුරවීම අදීහෙන් රිවායතෙක් ගවේ ඒ ගෙතකුග අංහෙනුන්නා කුඩකුදින්නවා නම අන්දවා ලෙවීමු හේ සවබකි අංහෙනුන්නටා කුඩකුදින්නක ජමාත වාජිබෙන්නු අංහෙනුන්නා කුඩකුදින්නවා නම එමිහුන් ගමච්චේ ගෙතක් අන්දවා ලෙවීම ආදී සුර කුරවගන්න ඒකම ඉවර බොඩු වයිදු ගබස් පොලේ ඒකම ජමාතන් හාසිරුමකි ඒ බයෙන් ඉල්බරින් විදාලවා ගතුග අයිනිය ෆර්දේ අදිබැයින් ඉල්මෙරින් විදාල වාගතුග එයි ගදවෙගෙන් වා සුන්නතේ ගදවෙගෙන් වා සුන්නතේ එමිහුන්ගේ දලීල හිකොබා එමිහුන්ගේ දලීල කී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් රුකුරබා ෆවේ සලාතුල් ජමාඅති අෆ්දලු මින් සලාතිල් ෆද්දි බි 27 දරජා ජමාතුක කුරා නමාදු එක හෙරිකො කුරා නමාද වරේ 47 ගුණ ඉතුරු වෙගෙන් වේ සවා 47 ගුණ ඉතුරු වෙගෙන් වේ මේ හදීස් රුගේ කලිෆාන හදීස් රුකුරබනි එකනි කුරා නමාද වරේ ಎಂಕಮ ಬೈಂಗಿಲ್ ಮೇರಿ ವಿದಾಳವನಿ ಮಿತಾಂಗ ಎ ಕನಿ ನಮಾದು ಕುರಿಮ ಎ ನಮಾದು ಬಾತಿಲುಮಾನ ಕಂಗ ಬೈಂಗೆ ಜಮಾತು ಕುರಾ ನಮಾದು ಎತಾಂಗ ಎವನಿ ಅಜುರು ಇತುರು ಕುರವ್ವಾಫೆ ಅಜುರು ಇತುರು ಕುರವ್ವಾಫೆ ಎಂಕಮ ಅದಿ ಎ ಕನಿ ಎ ಕಹರಿಕು ಕುರಾ ನಮಾದುಸ್ ಬಾತಿಲುನುವಾ ಕಂಗೆ කොම්මයකස් නිකමර වර රක්කා තිරවන් ජෙහේන රක්කා තිරවන් ජෙහේ මස්සලේ මස්සලේකි ජමාතන් හාදිරුන් අස්සාවය කළ විදාලවනේ තිවන්නමෙන්ගේ සමානුග ජමාතන් හාසිරුන හුන්නනි මුනාෆිකුන් කන්නේ එමිහුන්ගේ නිෆාකුම් ෆාලව බයාම් වෙගෙන් වා මුනාෆික කුනූනි ජමාතන් හාසිරුව නූරේ අදි අස්සාවය කළ විදාලවනේ තිවන්නමෙන්ගේ සමානුග බය බේකලුන් නුහිගේ බේබේ කලුන් දෙමිහුන්ගේ කොඬු දොරුගා වෙස් ජමාතන් හාසිර වෙතේ දෙමිහුගේ පොඬදොරක වෙස් ජමාතන් හාසිර වෙතේ මේ ජමාතුගේ අහම්මියතුකන් විදාලවනි වය යුහාෆිදුන අලල් ජමාඅත් විවේකනුන් එබහි අහ්ලු සුන්න වල් ජමාඅතුගේ අහ්ලු වරින් සුන්න ජමාඅතුගේ අහ්ලු වරින් එබේකනුන් ජමාඅත රක්කාතිර වේ වයුදයිනුන බින් නසීහති ලිල් උම්මා අදි එබෑමිහුන් දීන දීනි කමෙක්ගේ ගොතුක දෙකෙතේ උම්මතුගේ මිස්තකුන්නන් නසීහිත්තරිවුම් උම්මතුගේ මිස්තකුන්නන් නසීහිත්තරිවුම් එයි දීන්කමුගේ එබේකලුන් දෙකෙතේ උම්මතුගේ මිස්තකුන් නසීහයිත්තරිවුන්ගේ මානකි අන් නසීහා ನಸೀಹತುಗೆ ಮಾನೆ ಕಿ ಹೇವ್ ಎದು ತಿಮಾನುನ್ ಎಹಂ ಫರಾತಕಂ ಹೇವ್ ಎದು ಏಯಿ ಕೊಮ್ಮೆ ದಾಯಿರಾಕಂ ಕಮುಗ ವಿಯಸ್ ಎಕ್ಯಾನೆ ನಸೀಹೈ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದೀನ್ ಮಾನ ಕುರಬಾಫ ವನಿ ನಸೀಹೈ ಕಮುಗ ದೀನ್ ಮಾನ ಕುರಬಾಫ ವನಿ ಏಯಿ ನಸೀಹೈ ಕಮುಗ ಹದೀಸ್ ಉಲ್ ಕುರಬಾನಿ ಅದ್ದೀನುನ್ ನಸೀಹಾ ಮಿ ದೀನ ಕಿ ಏಯಿ ನಸೀಹತೆ ದೀನ ಕಿ ನಸೀಹತೆ ನಸೀಹತ ಕಿಯಾ ನಮಕೆ ඉස්ලාම් දින කී නසීහත කියානම කේ එහිඳු අසාබය කලන් දන්නවනි ලිමන් යා රසූලල්ලාහි කොම්බය කත්තෝය හදීස් වල කුරවනි ලිල්ලාහි වලි රසූලිහි වලි කිතාබිහි වලි අයිම්මතිල් මුස්ලිමීන ව ආම්මතිහිම් හදීස් වල කුරවනි අසාබය කලන් දන්නවනි කොම්බයකන් හුරි නසීහතේ තෝය මිදීනකි කොම්බය කත්තෝය එමෙ ෆරතම හදීස් වල කුරවනි අල්ලාහ අට්ටකාය අල්ලාහ නසීහතේ අල්ලාහ නසීහතේ වනි කියන්නේ এই আল্লাহ সুবহান ওয়াতালা আমর কুরব্বি হুরিহা কামে কুরমা মানা কুরব্বি হুরিহা কামা কুন দুর্বেগা তুমু এখানে আঙ্গে নাসে হাইতেরি বানি এই আল্লাহর নাসে হাইতেরি উমাকি ওয়ালি রাসূলিহি আদি রাসূলার নাসে হাইতেরি উমে রাসূলার নাসে হাইতেরি উমাকি এই আল্লাহ গে হযরতুং এখানে গে ফানু গেনস্তেবি এমহা কামে আমালি গতুং কবুল কুরম বালাগাতুং এমনি কিয়ানি রাসূলার নাসে হাইতেরি উমে වලි කිතාබිහි අල්ලාහගේ ෆොතන් නසීහත් තරමුගේ බහි කීති කුර්ආනන් නසීහත් තරමුන් ඒක මානෙකි ಎಫೊತುಗ ಕುರುಮಂ ಅಂಗಾಫಾವ ಕಂತತ್ತ ಕುರುಮ ಎಫೊತುಂಗ ಮನಾಕುರವ್ಯಾಫುರಿ ಕಂತತ್ತದ್ದೂ ಕೊಲ್ಲುಂ ಎ ಎಫೊತನ್ನ ಸೇಹತ್ತೆರಿಯುಮಕಿ ತೆಂಬಲಿ ಅಇಮ್ಮತಿಲ್ ಮುಸ್ಲಿಮೀನ್ ಮುಸ್ಲಿಮುಂಗೆ ಇಮಾಮುನ್ ನಂ ಎಬಹಿ ರಯೀಸುನ್ನ ನಸೇಹತ್ತೆರಿವುಂ ಎಯ್ ಎಮೀಹುಂ ನುಬಾಕಮೆಕ್ ಕೊಫ್ಫಿ ಕಮುಗಾವಾನಂ ಎಕಂತಂ ಹಂದಾಂ ಕೊದ್ದಿನುಂ ಎಮೀಹುನ್ನ ಎಯ್ ನುಬಾಕಮೆಕ್ಕಂ ಎಕಂ ಎಕಮ ಕುಳದಾನವೆಗೆಂ ವಾ ಮೀಹಾ ವೆರಿಮೀಹಾಯಂ ಹಂದುಮ ಕೊದ್ದಿನುಂ ඒ දීනිගොතුන් නුබෑකම එක්කන් ශරීරිගොතුන් නුබෑකම එක්කන් බයන් කොද්දිනු වලිය ආම්මතිහිම් අදි ආම්මු මිස්තකුන්න නසීහතකේයි ආම්මු මිස්තකුන්න නසීහතේරුමකි ඒ එමිහුන්න දීනුග හුකුම්ත බයන් කොද්දිනු ආම්මුන්න දීනුග හුකුම්ත බයන් කොද්දිනු දීනිකන්තත් බයන් කොද්දිනු ගුරුවානුග මාන එමිහුන්න අංගය දෙනු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ හදීස් වෘතන් එමිහුන්න බයන් කොද්දිනු ඒ එමිහුන්න හුර නසීහතකේ හදීස් වෘකරන අදීනුන් නසීහ දීනකි ඒ නසීහත දීන් මාන කර බෑෆන් නසෙහත යගතුගා ඉදාලවනි වයුදයිනුන බින් නසෙහති ලිල් උම්මා ebe kalum deen kamuga deki wada gannawani ei ummatan nase haitterium ummatan nase haitterium ei deen kamuga <clears throat> ebe kalum deki wada gannawai ويعتقدون معنى قوله صلى الله عليه وسلم ادي رسول الله صلى الله عليه وسلم مبسفل مبسفلن ebe kalum furihama එමිහුන්ගේ අකීදාග මීගේ මාන ෆුරිහම මීගේ මානෙන් බිම්වල කඩාරතේ ඒ අල් මුමිනු ලිල් මුමිනි කල් බුනියාන් යෂුද්දු බඅදුහු බඅදන් මුමිනු එම් මුමිනු මීහා අනෙම් මුමිනු මීහා වා මිසාලකි කල් බුනියාන් බිනායක්ගේ මිසාලේ එම් මුමිනු අනෙම් මීහා වනි බිනායක්ගේ මිසාලේ යෂුද්දු බඅදුහු බඅදා ඒ බිනාගේ එක් ගාගණු අනෙක් ගාගණ ගුලි වර්ගද වෙෆාවා ෆදයි එම් මුමිනු අනෙම් මුමිනන් ඒ බිනායක්ගේ මිසාලේ e binaga eggaaganu guli jehi warugada efay mihunani faaruta efadaanne ei em mu'minu anem mu'minaka em mu'minu anem mu'minaka vaanjiheni efadaanne bina efadaanne wa shabbaka baina asabi'ihi adi ekalega faan egotam misal jassawa ekalega faan ga ikkulu mihin haddawale yashuddu ba'dahu ba'd migota gulilame hifay wani faaruge eggaaganu eggaaganu egotare mu'minu beswaanjiheni mu'minu beswaanjiheni egotare وقوله صلى الله عليه وسلم ادي رسول الله صلى الله عليه وسلم وصف لنگ بيكلون امام بيت مثل المؤمنين في توادهم وتراحمهم وتعاطفهم كمثل الجسد إذا اشتكى منه عضو تداعى له سائر الجسد بالحمى والسهر مؤمنونගේ මිසාලකි එමිහුන් එක කොනහකන් හන්දර්දී වුමා එක කොනහකන් ඕගාතරි වුමා එක කොනහකන් රහම් කුරුමුගා කමසරිල් ජසදි එන් හට ගණෙක්ගේ مثال එන් හරිගඩක විසාලේ ඉදෂ්තකා මින්හු උදුබුන් ඒ හරිගඩක ගුණවනක වේනෙන් අලාෆිකමුග වානම තදාඅලහු සායිරුල් ජසද් මුලි හරිගඩ ඒ වේනුග බෑවරි වේ මුලි හරිගඩ ඒ වේනුග බෑවරි වේ බිල් හුම්මා වස්සහත් එයි හුන් අවමා අදි හේලා හුරුමු මුලි හරිගඩ ඒක ශාමිල් වෙගෙන් දේ වේනුග මුලි හරිගඩ ශාමිල් වෙගෙන් දේ මුමිනුගේ මිසාල නී කමබ්බස් අහලුස් සුන්නා වල් ජමාතුගේ අහලුවර ඊමාබේ ಬಯಾಬಿಗೆ ಮಿದನಿ ಹತ್ತಾವೆಸ್ ಅಕೀದಾಗೆ ಅಕೀದಾ ಫುರಿಹಮ ಕುರುಮುಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೆ ಕಂತತ್ತಂಗೆ ಈ ರೀತಿ ಅಹುಲಾಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೆ ಕಂತತ್ತ ويأمرون بالصبر عند البلاء والشكر عند الرخاء والرضا بمر القضاء أدي إبيكلم أمر قربته ميستكنا بالصبر عند البلاء منبر فلون جهة مصيبة اتكا كتريو الله منبر قربا فاوا مصيبة اتكا اندقو تكا وين تكا كتريو ما එයි කෙත්තරිවීම ඒක සවාබ වෙන අල්ලිපිකෙන් දාන එයි මූමිනු මීහාගේ හරිකට රසූල්ලා සමාදී සුකෝණි කට්ටෙව්වස් නොදේ ඒක සවාබුන් එහෙනම් අජුරු ලිපිකෙන් නුදාගත කට්ටෙව්වස් නොදේ එහෙන් කමු මූමිනු මීහා ජෙහ කොම්මෙ තකුලීෆකි ඒ තකුලීෆක මච්චන් එනා කෙත්තරිව අල්ලාහගේ හදරතුන් අජුරන් එදෙෆිකම ගවා නම රබ්බඩු අජුරන් එයි රබ්බඩු අජුරන් ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රසූලා හදීස් වල කරවා ෆනී സവാബുക കൊടുക്കാം ഇന്ന ഇതമൽ ജസ ഇമ ഇതമൽ ബല සවාබුග බොඩුකං ඉතුරුකම් වනී මුසීබායි බොඩුමා එකුකය එබහි මුසීබායි බොඩුවේ ඒග මච්චක් කෙත්තරිය සවාබං එදෙෆිකමුග වානම මුසී අජුරු බොඩුවගෙන් දේන අජුරු බොඩුවගෙන් දේ අදි රසූලුල්ලාහ් සමාදේශ කුරබනී إذا أراد الله بعبده خيرا عجل له العقوبة في الدنيا وإذا أراد الله بعبده الشر أمسك عنه بذنبه حتى يوافي به يوم القيامة حديث القرباني الله سبحانه وتعالى أن يكلان على أن هبكن إرادة قربا في كم غوانما إن مصيبة أن أسكر في الدنيا مصيبة أن أسكر في الدنيا تميه كهتن غرافان ಅಲ್ಲಾಹು ಕಲಾಂಗಳ ರಹಮಲ್ಲವ್ವ ಹಿಂದುಗ ಹೇವಕಂ ಇರಾದ ಕುರವ್ವ ಹಿಂದುಗ ಏನದ್ದಿನ ತಕಲೀಫಿ ಜಸ್ತವಂ ಬಿಕೀಬೆಗೆಂಗೆ ಎಯ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಏನಯ ಏನಗೆ ಫಾಫತಫುಸ್ಸವ ದೆವ್ವು ಮಟ್ಟಕ ಏನೇ ಟಕ ಕುರವ್ವ ಹೀಲತೆ ಎಮ್ಮಿಕೆನೆ ಹಿಯಲು ಶರ್ዒಯ ಶರ್ዒ ಹೀಲಯ್ಯೈ ඒනගේ ෆාෆතන්ගේ බහරි බෑවරු අල්ලාහ් සුබ්හානහු වතාලා ඒනදගේ ලෝභී ඔඩ ගන්නවා අල්ලාහ් එදු ඔඩ ගන්නවි ඒනගේ ෆාෆත ෆුස්ස වැල දෙපම අල්ලාහ් ජස්සවි ඒන මුසීබාත ඒ මුසීබාත ගෙන කෙත්තරි වෙච්ච ඒක සවබුන් ඒන අල්ලාහ්ගේ හදරතුන් අජුරන් එදෙපි අල්ලාහ් සුබ්හානහු වතාලා ඒනගේ ෆාෆත ෆුස්ස වැල දෙපම hadis Al-Qur'an idza aradallahu bi 'abdihi khairan Allah subhanahu wa ta'ala ekalang alayan hebakan irada kurabwa fikam gawanama ajjala lahul 'uqubata fid dunya dunya gena musibah havas kurabwa gena musibah jassawai bali bali tajassawai e bali tahuge sababun uriha faafata kefu hebigen da den Allah hadis Al-Qur'ani wa idza aradallahu bi 'abdihi syarra අල්ලාහ් සුබ්හානහු වතාලා එකලඟ අලාන් නුබයකන් ඉරාදා කුරබාෆියා අම්සක අන්හු බිදම්බිහි ඒන ඒනගේ ෆාෆතකා එකුගදූ කොල්ලබ්බය ඒන උලේන ගොතකන් උලෙන් ෆසීහකමා එකුවන දූ කොල්ලබ්බය හත්තා යුවාෆියා බිහි යවුමල් ඛියාමා ඒ ඛියාමෙත් වහුගේ ඒන ෆුරිහමය ඒගේ ජසා ඒගේ අසාබු දෙව මට්ටක අල්ලාහ් සුබ්හානහු වතාලා එහෙම කමුන් ඉල්මරි මිදාලවනේ මීහා දුනියේ ගේන හිතන් අරහා කමෙව්වේ එව්වස් මුසීබාතෙන් නුජහි උෆලා අරාමුග එන උලවේ කමුග වාන මින බිරුවති වාහ අල්ලාහ බිරුවති වාහ එයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්තිද්රාජය කියන්නේ ඒක මානේ කි අල්ලාහ් මඩු මඩුන් එන හිප්පවණියේ මඩු මඩුන් එන හිප්පවණියේ එය බිරුවති වාහ sanastadrijuhum min haythu la ya'lamun allah ikrabani emi hunan nuwas ege gotattiman allah istidraj kurabba hushime ege manaki madu madu madu madu hippawa hushime eme faun den timan allah enage maru jassawa hinduga den ena dekkene ituru bahana en nonnane enage maccan allah wani ero hujja qaim kurabba ويأمرون بالصبر عند البلاء بيكلم أمر كربته كتريو من عند البلاء مصيبة جه هندو والشكر عند الرخاء adi tanawaskan anna hinduga allah shukr kuruman amru kurabate ebe kanu tanawaskan libe hinduga allah shukr kuruman ebe kalu amru kurabate allah shukr ada kurumaki ei hama ekani dulun alhamdulillah ibn mannu wata shukran lillah em bun mannu eiki dulun hama ekani bun mannu hamdu kurumaki allah shukr ada kurumaki ei dula muli gunawantakum kuran jehe kame dula muli gunawantakum kuran jehe kame එහෙකම අල්ලාහ් කීර්ති කුර්ආන්ගේ එතන් ආයතෙක් ගාමර කුරබ්බා ෆවේ තිය බෑමියුන් අල්ලාහ්ගේ නියමතක ශුක්‍ර අදා කුරාෂ ලයින් ශකර්තුම් ලඅසීදන්නකුම් තිබන් අල්ලාහ්ගේ නියමතක තිය බෑමියුන් ශුක්‍ර අදා කොෆිකම ගවානම ලඅසීදන්නකුම් තිය බෑමියුන් ඉතුරු කොද්දෙවා හුෂීමේ නියමතක තිබන් අල්ලාහ් ولئن كفرتم إن عذابي لشديد أي تمن الله غني نعمتك تبا بهم ران كور وجهكم غوانا مدناش هم كفرون تمن الله عذاب وسرق فدأ ವರಗಿನ ಆಯ್ತವಾಗ ಅಲ್ಲಾಹ್ ವನಿ ಶುಕ್ರು ಕುರ್ಮ ಅಂಗವೈ ಮಿಸ್ತಕುನ್ನ ಏಕಲಾಂಗೆ ದಿವ್ವಾನಿ ಅಮೈತ್ತಕ ಮೂಸಾ ಅಲಿ ಇಸ್ಲಾಮ್ ಅಲ್ಲಾಹ ಸವಾಲ್ ಕುರ್ಬನಿ ಅಲ್ಲಾಹ್ ಕೈಫ ಅಶ್ಕುರ್ ಕಯ ರಬ್ಬಿ ಏ ಹದ್ದವಾ ಬಿಡ್ಕು ರಸ್ಕಲಾಕೋಯ್ ತಿಮನ್ನ ತಿಮನ್ ಕಲೆ ಫಾನ್ ಇಬ ಅಲ್ಲಾಹ ಶುಕ್ರು ದನ್ನವಾನಿ ಕೊಂಫತೆ ಕುಂತೋಯ್ ಕೀನಂಗೆ ಅಲ್ಲಾಹ್ ವನಿ ಅಮರು ಕುರಬೈ ಫೆ ಶುಕ್ರು ಅದಾ ಕುರ್ಮ ಕೀಹಿನೆತ್ ತೋಯ್ අල්ලාහ ශුක්‍ර අදා කරන්න හැම ගාමස අල්ලාහ කංග බස් මේක කමෙක් කරෙන්නු දෙවෙන මීහා කුරාහි ඔකන්තවසති හැම එනගා මිල නෆ්සා දැන් කිනත් ශුක්‍ර අදා කරන්න අල්ලාහ ಸಾರಕ ಇನ್ಸಾನ ಕಷ್ಟ ಕುರಾದಾ ಕುರ ಮಟ್ಟಕ ಏನ ಎಟ್ಟಕ ಏನ ಕೊದ್ದೆ ಕಮುಗ ಬದಲುಗೆ ಹೆಂಕಮೆ ಕೊದ್ದೆ ವಿಧಾನ ಹೆಂಕಮೆ ಅಲ್ಲಾಹ್ ಅಂಗಳ್ಕೊಂಡು ಮೆ ಕೊದ್ದೆ ನಿಕೊಂಕ ಮೆತ್ತೋ එකනාගේ ෆුදි වඩගෙන් වෙහුරි හැකමකුන් එහෙම මූසා আলাইহিসসালাম සුවාල් කරවනි අල්ලාහ් ඉබ අල්ලාහ් තිමන්න ශුක්‍ර අදා කරානි කිහින කුන්තෝය අල්ලාහ් වහී කරවනි ඒ මූසාය ඉන් අතඅතනි ෆකද ශකර්තනි وإن عصيتني فقد كفرتني اي موسى كليك فان تيمن الله بي امر فلتك برابر بونا با كيمن تركن ادا كفكم غوانما اي تيمن الله ಶುಕ್ರು ಅದಾ ಕುರ್ಮಕಿ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ ಎಂಗೆವಿ ಕಂತತ್ತ ಬರಾಬರಕ್ಕೊ ಮನಾ ಕುರವಿ ಹುರಿಹಾ ಕಮಕುನ್ ದುರ್ವ ದುರ್ವಾ ಕಮುಗ ವಾನಮ ಏ ಹಗೀಗತುಗ ತಿಮಂ ಅಲ್ಲಾಹಗೆ ನಿಯಮತ್ತಕ ಶುಕ್ರು ಅದಾ ಕುರ್ಮಕಿ ವ ಇನ್ ಅಸೈತನಿ ಅದಿ ತಿಮಂ ಅಲ್ಲಾಹಗೆ ಅಮ್ರು ಫುಳ ಉರದಿಜ್ಜ ಕಮುಗ ವಾನಮ ಫಕದ್ ಕಫರತನಿ ಏ ತಿಮಂ ಅಲ್ಲಾಹಗೆ ನಿಯಮತ್ತಕಂ ಹರಾಂ ಕೊರುಮಕಿ engkau Allah ura dung ei Allah gene mettakan haram koru maki adi Allah subhanahu wa taala engei kan tatta barabarak ko ekananga nahi kuravi kan tatta kun salam evvech kam gawana ma ei Allah subhanahu wa taala gene mettaka shukr ada kurmaki warida bi murril qada adi Allah niya kuravva kan tatta gamatcha ruhu ei minbar ruhu minbar fular ruhu minbar fulan alugonna men kanago agen nuana minbar fuluga maccaka kanago agen alu nuana ei mana kuravva fawa kame فإذا أصابك شيء فلا تقل لو أني فعلت كذا لكان كذا وكذا تبايا من برفلك سببون تبايا مصيبات الجهة هندوغا تبا مهن بناشة نيواني غتكن إيواني غتكن تمنى كان تكوري كم غوانا ميواني إيواني غتكن كان آه. تبدين ديا ہے تبا مهن بناشة ولكن قولوا قدر الله وما شاء فعل إهن مجتبا مهن بناشة قدر الله وما شاء فعل انما تقدر الله وما شاء فعل مي الله من بر كورب بيغوتي اكلان إرادة كورب بيغوتي اكلان كان تكورب بي مي فدين تي بيا مي هم بناشة إيجو تكبس نما كيانو أنو هدار ہے منبر فلوك ما تشكل جوا ان هدار الله سبحانه وتعالى منبر كورب بيج منبر فلات تي بيا مي هم روحش منبر كورب بيجوتة روحش أي أهل السنة والجماعة عقيده الله سبحانه وتعالى جنيا فلار روحه අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නියාෆ්ලර් රුහු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීසුල් කුර්බනි තියබෑමි හුනස් වරුගියකන් වදවේනේ නිෆදයින් තියබෑමි හුන් ඉතිකාදු කොෆමද්දාන් දෙන් එබහි තියබෑමි හුන් නම් මින්බර් ෆුලුන් ජෙහෙන් ඔයි මුසීබාතේ නුජිහෙනු තානකමෂා අදි ජෙහෙන්නේ මුසීබාතේ නුස් ජෙහෙනකම තියබෑමි හුන් ඉතිකාදු කොෆමද්දාන් දෙන් තියබෑමි හුන් අකීදාගේ කන් නංගලන් හර ලැබෑෆමද්දාන් දෙන් ස්වර්ගයකන් වදවේනේ තියබෑමි এই එම්මගේ අකීදා කරන ජේන අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුන් අන්නම් ওই මුසීබාතේ දුනියේගේ හුරිහා එම්මෙන් ඒනගේ ෆරාතුන් එකන් දිෆා කුරන් උළුනස් ඒනන් නුජෙන් නුදාන අදි හැම එපදෙන් ඒනන් අන්නම් නෙයි මුසීබාතේ මුළු දුනියේගේ හුරිහා එම්මෙන් ඒන ජස්සම් මසක්කේ කුරිකම ගවියස් ඒන එකන් නුජෙන් මී හගීගතුගමින් වරන් ඊමාමුමක් mi haygatu min bara imamu maki Allah subhanahu wa taala ga hadratun e jehunu musibatan ena ketteri wan jehene arruhen jehene ena bunan jehene inna lillahi wa inna ilaihi raji'un mifadain mifadain ena bunan jehene Allahumma ajirni fi musibati wa khuluf li khairan min mi dua kian jehene arruhen musibat jehene hinduga Rasulullah subhanahu wa taala Quran mifadain musibat jehene hinduga mifadain kiya fi mihaya ya burhe goten Allahumma dwar kurabbawane ya burhe goten medwar kurabbawane اللهم اجرني في مصيبتي اي هدوا بڑکر رسکلا کو تمنن می جهفمی وا مصیبات مصیبات تمنن اجر دبوان دیو وخلف لي خيرا منها ادي يبر هيوگت تمنن من ور قرباشي ام سلمہ එකමනාගේ ಫಿರಿಕಲುಂ ಅಬೂ ಸಲಮಾ ಅವಹಾರವಿ ದ್ವಹುಗ ಏಕಮನ ವರಂಗ್ ಹಿತಾಮ ಕುರಬಿ ಸಬಬಕಿ ಅಬೂ ಸಲಮಾಕಿ ವರಂಗ್ ಹಿಯೋಲಫಾ ಬೇಕಲೆ ಸೊಹಾಬಿ ಬೇಕಲೆ ವರಂಗ್ ಹಿಯೋಲಫಾ ಬೇಕಲೆ අබූ සලම ආහාරය වඩාගෙන විදුවහුග වරක් එකම නහිතාම කුරවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් උම්මු සලමාය දන්නවනි ඒ උම්මු සලමාය මිෆදෙන් විදාලවාන මිදුවා විදාලවාන එදුවාගේ මෙවනි අල්ලාහුම්ම ඛලුෆ් ලී ඛයිරම් මින්හා යද්දාබර කස්කලා කොයි මියවර හේව ගතිතිමන්නය මින්වර කුරම් වාෂය උම්මු සලමා හිප්පුල මෙ අරණි මියවර හේව ෆිරිය කුතිමන්න ලිබේන හෙයියේ එමෙ ෆහුන් එකලි එකමනකාමින කුරවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කාමින කුරව්වා ෆවිදාලවනි ශක්කෙව්වස් නැතේ යවර එතක් ගුණයෙන් හේව ගොතකේර අල්ලාහ් සුබ්හානහු වතාලා තිමන්නන්නේ මින්වර පුරවි එහෙන් කමුන් අල්ලාහ් සුබ්හානහු වතාලා නියා කුරබ්බා කන්තත්තක රුහෙන් ජිහේනේ එයි අකීදාගේ මස්සලෙන් හයිගත දැන් විදාලවනි ويدعون إلى مكارم الأخلاق ومحاسن الأعمال ويعتقدون معنى قوله صلى الله عليه وسلم أكمل المؤمنين إيمانا أحسنهم خلقا adi ebe kalun daawwatu devva ebahi ahlu sunna wal jamaatu ga ahlu warin sunna jamaatu ga ahlu warin ebe kalun daawwatu devva ila makarim al akhlaq emmeha rivati akhlaq taka mis takun agwale emmeha rivati akhlaq takun zigina terima wa mahasinil a'mal adi emmeha rivati amalu takan ebe kalun daawwatu devva ويعتقدون ادي بكلون ايمان بتي معنى قوله صلى الله عليه وسلم الله سبحانه وتعالى كم بصرا اكمل المؤمنين ايمانا احسنهم خلقا ಮೂಮಿನುಂಗೆ ತೆರೆಂ ಎಮ್ಮೆ ಈಮಾಂಕಂ ಫುರಿಹಮ ವೆಗೆಂವಾ ಮೂಮಿನುನ್ನಕಿ ಎಯಿ ಎಮೀಹುಂ ಕುರೆ ಎಮ್ಮೆ ಅಖುಲಾಕು ರಿವತಿವೆಗೆಂವಾ ಮೀ ಮಿಸ್ತಕುನೆ ಎಯಿ ಅಖುಲಾಕು ಎಮ್ಮೆ ರಿವತಿವೆಗೆಂವಾ ಮೀಹುಂ ಎಯಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಮೂಮಿನುನ್ನಕಿ ಸವಕಿ ಕಿಯಾಮಿದ್ದು ಅಹುಗ ಎಬಯಗ್ಗೆ ತಿಲಫೈ ಎಮ್ಮೆ ಬರುವೆಗೆಂವಾನಿ ಅಖುಲಾಕು ನಂಗಳು ಮೀಹುಂಗೆ ತಿಲಫೈತ್ತ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಕುರಬನಿ ಕಿಯಾಮಿದ್ದು ಅಹುಗ ಮೀಹಾಗೆ ತಿಲಫೈ ಎಮ್ಮೆ ಬರುಕೊದ್ದೆ ಅಮಲಕಿ ಎಯಿ ರಿವತಿ ಅಖುಲಾಕು ರಿವತಿ ಅಖುಲಾಕು ರಿವತಿ ಅಖುಲಾಕು ತೆರೆಗೆ ಹಿಮನೆ ಬಾಯ ಅವರ ಸಿಫತ අදි එහෙන් හදීස් වලක හදීස් වල කුරවනි නියාමෙද්දෝග මීහා එම්මෙ බොඩ ස්වර්ගවද්දාදේ අමලකි ඒ රිවති අඛලා රිවති අඛලා එහෙන් කමුන් අහලු සුන්නා වල් ජමාතුගේ අහලු වෙරින් එබේකලුන් රිවති අඛලාකම් මිස්තකුණක් ගෝයලවතේ අදි රිවති වෙගෙන් වා අමලතකම් බස් මිස්තකුණක් දාවහ දෙවතේ අදි මි හදීස් බස්වලුගේ මානෙන් එබේකලුන් ඊමාන් වෙතේ අකමලුල් මුමිනීන ඊමානන් අහසනහුම් කුලුකා මුමිනුන්ගේ තරෙන් එම්මෙ ඊමාන්කම් ෆුරිහම වෙගෙන් වා මුමිනුන් නකි එයි එමිහුන් කුර එම්මෙ අඛලාක් රියති වේගෙන් වා මිහුන් නේ වයන්දිබුන ඉලා අන් තසිල මින් මන් කතඅක වතුති මන් හරමක් හරමක් අදි එබේකනු ගොවාලබ්බතේ තිබාය තිබාය දවවස් දෙතේ එබේකලු තිබාය ගුළුම් කඩාලා ෆිමීහාය ගුළුම් බදහි කුරුම ගුළුම් බදහි කුරුම අදි තිබාය තිබා මහරූම් කො ෆිමීහාය බයි තිබාන් එච්චෙන් නුදී ෆිමීහායන් එච්චෙද්දිනුමා وتعفو عن من ظلمك على تباين أن يابري ميها معاف كرما أبي كلام قال مي ربيت أخلاق مي ربيت أخلاق تبا قولون كنا على ميها قولون بدأ كرما تبا قولون بدأ كراش إسلام دين أنغ وفاري توصل تميري أدي تباين إتشن نديف ميها الدير إينك هيتوغا إيرم وفتين داني كون كهلا ඒනගේ හිතුක උපෙතිගෙන් දාන ඒනයි දේතරේග ඉහ්තිරාම් කදර් ඉස්සයි උපෙතිගෙන් දාන ඒනගේ හිතුක ඒගොතන් එනකන්තක් කොෆිකම ගවාන එන්නම සල්ගොන්න මුගේ හිතවුග මිහුන්නනි බදලි හිෆුමුග ජෝෂ් මියකු එච්චෙනු දීෆිය කනු දෙන් මියකු ජහාෆිය ජහ ජහම් එහෙන නෝ රසූලුල්ලාහ මී රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සම්මර කුරබ ෆවා ගොයි තිබා මිහුන් නුබා කමෙක්ගේ බදලු හේවගොතුක දේශේ එනු ඒනගේ හින් එඹුරුගෙන් දාන ඒනයි දිමාල එමිහෙක්ගේ හින් එඹුරුගෙන් දාන ඒනයි දිමාල ඉදාලවනි වතඅෆු අම්මන් ظලමක් තිබාය අනිහාවරවා මීහා මාෆ් කුර්ම ගොවැලබ්බේ අහ්ලුසුන වල් ජමාඅතු ගහලුවරින් වයඅමරුන බිබිරිල් වාලිදයිනි අදි එබේකලුන් අමරු කුරබ්බතේ මහම් බෆාන ඉහ්සාන් තෙරකොන් හිතුමා වසීලතල් අර්හාම් අදි රහිමුග ගුලුන් කායිම කුර්ම මේ මහම් බෆාන හියකොන් හිතුමා කි අල්ලාහ් සුබ්හානහු තාලා වරබ්බුඩ අමරු කුරබ්බා ෆවකමෙ එමෙන ඉහ්සාන් තෙරියුමා කි අල්ලාහ් සුබ්හානහු තාලා වරබ්බුඩ අමරු කුරබ්බා ෆවකමෙ එකලාගේ තවහීදා ගුලවාගේ එම්මෙ මායින් අමලු ඒ එකලාගේ තවහීදෝ الله سبحانه وتعالى توحيد توحيد أهل وريا كفيا با أهم يا كسور يا كن ودبي توحيد أي توحيد أقلواج الله بيان قرباني ما فن إحسان تركم هيتما وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا الله وني نيا قرب وافي نيم وافي كذا على نيم وافي وني الله سبحانه وتعالى ألا تعبدوا إلا إياه يكلام فيها أهين بس فراتك تيبامهم على كن نكرما වබිල් වාලිදයිනි ඉහ්සානා අදි මායම් බෆයන් නම් හිය කොන් හිතුමා ඉහ්සාන් තෙර කොන් හිතුමා දැන් අල්ලාහ් මේ ආයත හොය වහි කරන ඉම්මා යබ්ලුගන්න ඉන්දකල් කිබර අහදුහුමා අව කිලාහුමා ෆලා තකුල් ලහුමා උෆ්ෆින් වලා තන්හර්හුමා වකුල් ලහුමා කවුලන් කරීමා අල්ලාහ් කරවන ඒ මීහකු එද මීහුන් වත එයින් එකකු තෙබෑ මිහු ගාතුගා හොරේ මුස්කුලි උමරාහම ෆෝරාෆිකම ගවානම ෆලා තකුල් ලහුමා උෆ්ෆින් එමිහුන උෆ්වස් නුනාරේ එබැයි හරු කරිකමක ගොතුන් කුඩවස් ಕೂಡ ಮೀಸ್ ಬಹ ಎವ್ವೆಸ್ ನುಗುನಾ ಎವ್ವೆಸ್ ಕೂಡ ಮಿಂಬರ್ ಎವ್ವೆಸ್ ನುಗುನಾರೆ ಹರುಕರಿ ಕಮು ಕರುಕರಿ ಕುರುಮಟ್ಟಕ ಎಮಿ ಹುನ್ನಾ ದಿಮಾಲ ಕೂಡ ಬಹ ಎವ್ವೆಸ್ ಮುಣಗೆನ್ನುವಾನೆ ಉಫ್ವೆಸ್ ನುಗುನಾ ವಲ ತನ್ನಹರುಹುಮಾ ಅದಿ ಎಮಿ ಹುನ್ನಾ ಹರುಕರಿ බහම් බස් නුබුනාර හරුකරි නුකුරාරේ මෙන්න මුආමලා නුකුරාර හරුකරි කො අදි වකුල් ලහුමා කවුලන් කරීමා මහයි බහුන් අමි හුන බස් කුනාර වක්ෆිද් ලහුමා ජනාහල් දුල්ලි මිනර් රහ්මා අදි එමිහුනට ටකානි කමිතිකමුගේ ෆියතිරි කොල්ලා එබැහි එමිහුනා දෙතරේග අබද්වස් මඩමුලිකො මුආමලා කුරාරේ හම්දර්දි වාහ එමිහුන්නා ඕගාතිරිකමක එමිහුන්නා දෙතරේග මුආමලා කුරාෂේ واخفض لهما جناح الذل من الرحمة وقل رب ارحمهما كما ربياني صغيرا دي من فدن دعاك الدهر اي رے اے حد دوا بڑ کو رس کلا کوے ادمی ہم رسر بلا بركو فدن ادمی من الرحمة اللبان دي اے إيه فدن ما فن دعا اسكرن جي ما ام بفائن احسان تر كون هيتون امي هنكي كافرون كما کافروں الله مگویس اللہ قرآن کا انگوا فے بھئی امی ہن نہ دے تیرے کہ دنیا رنگل گو احسان تر با رنگل غتو سلو قرآن امي هن نہ دے فإن جاهداك على أن تشرك به ما ليس لك به علم فلا تطعهما الله يكرفني دينا خلاف كما كان أميهم أمرك في كما قوانا تبايا دينا خلاف كما كان الله الشريع قرم فدا كما كا تباميهن أميهم أدميهم أمرك في كما قوانا إير فلا تطعهما إيرن أدميهن كيما ترنوار إهن بس وصاحبهما في الدنيا معروفة دنيا بيغتون أميهن ديتريغ ريبتك السلوك بحتار أميهن إحسان تريوار دنيا بيغتون මීගෙන් ගනි කාෆරුන් කමුග එමිහුන් වියස් එමිහුන ඉහසාන් තෙරිවාර එමිහුන අලාලාර එමිහුන ඕගා තෙරිවාර කාෆරුන් කමුග වියස් එදෙමිහුන කි එදෙමිහුගේ දරිෆුල් මුස්ලිම් එදෙමිහුන් කාෆරු එන්නවස් එදෙමිහුන දෙතරේ ඉහසාන් තෙරිවා සබබකි එන වුජූදන් අමුග සබබු එයි එදෙමිහුන කි හෙන් කමුග එදෙමිහුන ඕගා තෙරිවාන් ජෙහෙන් වසීලතල් අර්හාම් රහිමග ගුණුන් කායම් කුරුන් එබහි තිමායි කමුග කුරුන් කායම් කුරුන් නිකම බස අහලු සුන්නල් ජමාත් ගහලු වරි මිස්තකුන අමරු කුරබ්බා දවස් දෙ රහිමග ගුණුන් කායම් කුරුම කීවර මායික් කමෙන් එයි අල්ලාහ් සුබ්හානහු වතාලා කීත කුර්ආනුගේ තන් එතත්තනක අමුරු කුරබ්බාෆවේ අමුරු කුරබ්බාෆවේ රහිමුක කුලුම් කායින් කුරුම আদি රහිමුක කුලුම් කෙඬුම් වනි මනා කුරබ්බාෆේ බොඩති ෆාෆතහුගේ තරින් ෆාෆෙක්කම් ගලබ්බාෆේ රහිමුක කුලුම් කෙඬුමකි එහෙන්කම රහිමුක කුලුම් කායින් කුරංජේ රහිමුක කුලුම් කායින් කුරුම කේ මිහාගේ රිසුගස්තනස් වෙගෙන් දාකම আদি මිහාගේ උමුරුස් දිගුවෙන් දාකමෙන් ඇයි අල්ලාහ් මිහාගේ උමුරුගස් බරකයි ලබ්බා කමෙන් ඇයි රසූලුල්ලාහ් සමහදීස් කුරබනි മൻ അറാദ് അൻ യുബ്സത ലഹു ഫീ റിസ്ഖിഹി വ അൻ യുൻസഅ ലഹു ഫീ അഥറിഹി ഫൽയസിൽ റഹിമഹു എമിഹെഗെ റിസുഖു തനവസമഹാദി എമിഹെഗെ ഉമുർ ദിഗു മൻ എദേമീഹ ഏന റഹിമുക ഗുളും ഖായിം ഖുറാഷ റഹിമുക ഗുളും ഖായിം ഖുറാഷ വ ഹുസ്നുൽ ജവാർ আদি അവട്ടരിന്ന കമേ ഹിതു അവട്ടരിന്ന കമേ ഹിതു മക്കിയ സൈവറമ്മ കമേ റസൂലുള്ളാഹി സ്വല്ലല്ലാഹു അലൈഹി വസല്ലം അമർ ഖുറബ ഫവ കമേ ഹദീസുൽ ഖുറബനി ജിബ്രീൽ ഗഫാന തിമൻ കലേ ഗഫാന വസിയ ഖുറബുമുക ദമിഹുൻ നബിയേ അവട്ടരിന്ന കമേ ഹിതുമ ei avatteri miha timan kadege faanu wartave daanaye timan kadege faanu hifulu kofuma daan timan kadege faanu ge warta enan ara faane timan kadege faanu hifulu kofuma daan den jibril alayhi salam timan kadege faana avatteri naame duga wasiye kurabba kurabba demi hunnawiye jibril ge faana wartoma kiyana sabun warta mewanne ನಸಬುಗೆ ಗಾಯತ್ತಿಮಾಗಿ ಕಮಂ ವಾರ್ತಮಿ ವನಿ ಜಿಬ್ರೀಲ್ಗೆ ಫಾನು ಅವಟ್ಟರಿಯಾಯ ಕಮೆ ಹಿತಮತ್ ತಿಮಂ ಕಲೆಗೆ ಫಾನ ವಸಿಯೆ ಕುರವ್ವ ಕುರವ್ವ ದೆಮಿಹುನ್ ನವಿಯೆ ತಿಮಂ ಕಲೆಗೆ ಫಾನು ಹೀಫುಳು ಕೊಫ್ ಮದ್ದಾಂದೆಂ ಅನೆಕ್ಕ ಫಹರೆಗ್ಗ ಎ ಅವಟ್ಟರಿಯಾ ತಿಮಂ ಕಲೆ ಫಾನು ವಾರ್ತವೆ ದಾನೆ ಬಾಯ ಇಕೊತ್ತಂ ಹೀಫುಳು ಕೊಫ್ ಮದ್ದಾಂದೆಂ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮ ಹದೀಸುಲ್ ಕುರಾನಿ ಮನ್ ಕಾನ ಯುಮಿನು ಬಿಲ್ಲಾಹಿ ವಲ್ ಯೌಮಿಲ್ ಆಖಿರ್ ಫಲ್ಯುಕ್ರಿಮ್ ಜಾರಹು ಅಲ್ಲಾಹ ಶಾಯ ಕಲಾಂ ಅಲ್ಲಾಹ ಶಾ ಆಖಿರದ್ದು ಹಂ ಈಮಾನ್ ಬಕಮ ಗವಾಮೀಹಾ ඒන ඒනගේ අවට්ටරියායක් කමේ හිතා හොෂකම ඒනන් ඉහ්තිරාම් කුරා හොෂකම අනන් හදීස් වල රසූලුල්ලාහ් සම හදීස් වල කුරවනි අල් මුස්ලිමු මුස්ලිමු මීහායකි මුස්ලිමු මීහායකි එයි ඒනගේ අවට්ටරියා ඒනගේ තක්ලීෆ් තකුන් රක්කාතර වේගෙන් වා මීහාය ඒනගේ අවට්ටරියා ඒනගේ තක්ලීෆ් තකුන් අතා ඒනගේ ෆායි අතා ඒනගේ දුලුම් රක්කාතර වේගෙන් වා මීහාය එයි හගීගතුක මුස්ලිමු මීහායක රසූලුල්ලාහ් සම හදීස් වල කුරවනි එනගේ අවට්ටර මිහා එහෙන්කම අවට්ටරියා කම හිතන්ජේ සූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අබූ සර්ර වසිය කුරබනි ඒ අබූ සර්ර ඉදා තබක්ත මරකතන් ෆඅක්සිරු මාහා වතආහද් ජිරානක් ඒ අබූ සර්ර කලේක ෆානු රිහකක්කා කම ගවානම ඒකේ ෆෙන්ගින කොල්ලාරේ අදි අවට්ටර නංගේ ඒතකොල ෆෝර කොද්දේශ අවට්ටර නංගේ ෆෝර කොද්දේශ එහෙන්කම අවට්ටරියාගේ හක් උත දෙන ගන්න ජේ එදාල වනි වහසුල් ජවාර් ಅವಟ್ಟೆನ್ನಕ್ಕಮೆ ಹಿತುಮಂಗ ಬೇಕನು ಅಮುರ್ ಕುರಬತೆ ವಿಸ್ತಕುನದ್ದ ವದ್ದೆಬತೆ ವಲ್ ಇಹ್ಸಾನ್ ಇಲ ಇಲಲ್ ಯತಾಮ ವಲ್ ಮಸಾಕಿನ್ ವಬ್ನ ಸಬೀಲ್ ಅದಿ ಯತೀಮುನ್ನಹ ಮಿಸ್ಕೀನುನ್ನಹ ದ ತುರುವೆರಿನ್ನಹ ಇಹ್ಸಾನ್ ತೆರಿ ಉಮ ಎ ಬೇಕಲುಂದ ವದ್ದೆಬತೆ ವರ್ ರಿಫ್ಕ್ ಬಿಲ್ ಮಮ್ಲೂಕ್ ಅದಿ ಅಳುನ್ನ ඕගා තෙරියුම බෙ මිහාරක අලුන්නන්නේ කුරි සමානුගමි ඉස්තහුන් ගෙන්ගුලේ අලුම් අලුන්නවස් ජීනේ ඉහසාන් තෙරිවන් එමීහුන් නවස් ඕගා තෙරිවන් ජීනේ මෙන නුකුරවේ ෆද මසක්කෙත්තන් වෙන ජස්සයගෙන නුවාන وينهون عن الفخر والخيلاء والبغي ادي بيكلم منا قربته فخر وريوما بودا وريوما بغاوي كرم والاستطالة على الخلق بحق أو بغير حق ادي අර්ථකුන්ගේ මච්ච බොඩුවේ ගතුන් එයි හග්ගු ගොතුග එකන් කුරිකමු ගවියස් আদি හග්ගු නූන් ගොතුග එකන් කුරිකමු ගවියස් ඒ හුරියා ගොතේ මනාවෙගෙන වේ <coughs> අර්ථකුන්ගේ මච්ච බොඩුවේ ගතුන් <coughs> අල්ලාහ් සුබ්හානහු වතාලා ويأمرون بمعالي الأخلاق أدي بك لون أمر قربتي إم ماتيوري أخلاق خلق لي بك تما وينهون عن سفاسفها سفسافها أدي إيه غوس أخلاق تكون ركات ريوم بك لون أنغواتي أمر قربتي وكل ما يقولونه ويفعلونه من هذا وغيره فإنما هم فيه متبعون للكتاب والسنة بك لون مبدال وهرها بس فرتك أدي إيه قربا هرها عمل فرتك إيه قرباني قروانا سنة تكون ثابت واتيه ಗುರುವಾಣ ಸುನ್ನತುಂ ಸಾಬೀತುವಗೆಂಬ ಕಂತತ್ತಕ್ಕೆ ಬೇಕಲುಗತಿ ಉಮ್ಮತ ಅಂಗವಾದೆವ್ಯಾಫ ಗುಣದೆವ್ಯಾಫ وطريقتهم من دين الإسلام وطريقتهم هي دين الإسلام أدي بيكلم مغا كي أي إسلام دين الذي بعث الله به محمد صلى الله عليه وسلم رسول الله صلى الله عليه الله سبحانه وتعالى كلام رسولا دين كاغم فنوفي دين بيكلم مغا كي أي لكن لما أخبر النبي صلى الله عليه وسلم أن أمته ستفترق على 73 فرقة كلها في النار إلا واحدة وهي الجماعة إنما رسول الله صلى الله عليه وسلم أن خبر دفافة أمته جميستكنا එකලේක ෆානුගේ උම්මතුගේ මිස්තකුන් හයිද්දිය තිම්බයක් බෙහිගෙන් දානකම් උම්මතුගේ මීහුන් නැමි පුණනි කාෆරුන්න එක්කොරන්නෝ එකලේක ෆාන තබාවි කම දවවා කුරිමීහුන් එමීහුන් හයිද්දිය තිම්බයක් බෙහිගෙන් දානේ එනුන් කාෆරුන්ගේ සුවාලෙ වෙස් නැත්තයි මීහුන් දාන්න නරකය කාෆරුන් එමීහුන් අබෙහෙගතුන් වෙස් සුවාලෙ වෙස් නැයි එමීහුන් කී නරකවන්ත වෙරින් මිතාංග මුරාද කී එකලේක ෆානුගේ උම්මයි හයිද්දිය තිම්බයක් බෙහිගෙන් දානේ මුරාද කී එකලේක ෆාන තබාවෙගෙන නේ කියාගෙන තිබි මීහුන් ಹೈದಿ ಹತಿಂ ಬಯಬ್ಬೆಹಿಗೆಂದಾನೆ ಹದೀಸ್ಗಳು ಕುರವ್ವನಿ ಕುಲ್ಲುಹಾ ಫಿನ್ನಾರ್ ಎ ಹುರಿಹಾ ಎಂಬೆಂದಾನಿ ನರಕೇಶೆ ಇಲ್ಲ ವಾಹಿದ ಎಮ್ಮೆ ಜಮಾತಿಗೆ ನೀವು ಫಿಯವೆ ಕಲಿಗೆ ಫಾನಗೆ ಉಮ್ಮೆಬ್ಬೆಹಿಗೆಂದಾನೆ ಹೈದಿ ಹತಿಂ ಬಯ ಏಗೆತ್ತರ ಎಮ್ಮೆ ಜಮಾತಿಗೆ ಮೀಹು ಸ್ವರ್ಗವನ್ನಾನಿ ಅನೆ එම්මෙ ජමාතෙක්ගේ මිනිස් වර්ග වන්නන්නේ අනෙන් හයිත්තිහ දෙබෑ මිහුන් දානි නරක අලගොන මෙන්න ෆෙන්නාන මේ මුස්ලිමුන් නේ කියාගෙන් කිත කිත ජමායි දුනියගේ කිත කිත ජමායි තෆාතු ගොයි ගොතන් අමල තක්කුරා ಶಿರುಕುಗೆ ಅಮಲು ತ ಮಿಸ್ಕಿತುವ ಮಹಾನ ಬಹಟ್ಟಾಗೆಂ ಮಿಸ್ಕಿತುಗ ನಮಾದು ಕುರ ಜಮಾ ಇತ್ತಹುಗೆ ಮೀ ಹುಗೆ ಸೆಬ ಉಳೆ ದುನಿಯೆಗ ಬುರಲೆ ವಿನ್ನೆ ಕಿಯಾ ಬಯ ಎಮಿ ಹುಗೆ ಕೊಮ್ಮೆ ಮಿಸ್ಕಿತೆಗೆ ನನ ಮಹಾನ ಎಮ್ಮೆದುಗ ಎ ಮಹಾನ ಗಾತುಗೆ ಮೀ ಹಮ ಮುಶ್ರಿಕುಂ ಬುದು ಕ್ಯಾರಿಂಗ್ ಎದೆ ಎದುಂ ತಂಗೆ ಬಯ ಎದೆ ಮಿ ಶಿರುಕು ತ ಮಿಸ್ ಮುಸ್ಲಿಮು ನೆ ಕಿಯಾ ಕೆ ಉಳೆ ಬಯ ಶಿಯಾಯಿ ಶಿಯಂಗೆ ತೆರೆಗೆ ರಾಫಿದಾಂಗೆ ಮೀ ಹುಗೆ ಬುನನಿ ಸಾಹಬ್ ಅವ್ವ ಕುರ್ಗೆ ಫಾನಕಿ ಕಾಫರಕೆ ಉಮರುಗೆ ಫಾನಕಿ ಕಾಫರಕೆ උස්මාන් ගෆාන කී කාෆර කේ ආයිෂත් ගෆාන වෙස් වරන් හඩි උතුර චී කියා ෆේ රසූලුල්ලාහ සම අබියමි කබලුන වෙස් ෂියයි එමිහුන්ගේ තෙරේ ගොන් ජමාත රාෆිදොන් නේ කියමිහුන් එකම කොයි මිහුස් දවා කරන්නේ මුස්ලිමුන් කම එබයි දුනියේ ගෙතන් එත ජමාත මුස්ලිමුන් නේ කියාගෙන් එහෙන්නම රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලේ ගෆානුගේ දූෆලොන් හදීස් වල කුරබනි තිමන් කලේ ගෆානුගේ උම්මයි හයිදි හතින් බය බෙහිගෙන් දානේ ඒගෙ තෙරේ එම්පෙන් බය කේ ස්වර්ග වන්නානි අනෙන් හයිදි හදේ බෑ මිහුන් දානි නරකයෂේ අස්සාබය කරන දන්නවා දන්නවනේ කොම්බයතෝය ඒ සලාම ඉබ්වාන බයකි ඒ බයම් කියන්නේ අල්ගොනමෙන් උසූලි ගොතුම් කියන්නේ අහලුස් සුන්න වල් ජමා අහලුස් සුන්න වල් ජමා එමිහුනම කියන්නේ එහෙන් ගොතකම නානම එමිහුනම කියන්නේ ෆිරකතුන් නාජියා දින්නවාන ජමාතුග මිහු දින්නවාන ජමාතුග මිහු කියාමෙද්දෝ එමිහුනා මේගොතුන් හදීස් වල කරබෑෆොනි هم من كان على مثل ما أنا عليه اليوم وأصحابي أي ميادو تمن كليغ فانا تمن كليغ فانو أصحاب بيكلم أولو ذيغتن أولو ميهن ميهن سور غدان أصحاب بيكلم نا تمن كليغ فانا أصحاب بيكلم نا أولو غتا ألغون من بلم وي ඒ බේකලුන් උළු විගතන් උළු වේතෝ එහෙන් නුනි අලගොන්න මෙන්ගේ ඊමාන් කම කමකුණු දාන අල්ලාහගේ හදරතුගා අල්ලාහ ඒ බේකලුන් නා මුඛාතබ කරව කීර්ති කුර්ආනග වහී කරවනි ෆයින් ආමනු බිමිස්ලි මා ආමන්තුම් බිහි ෆකද් ඉහ්තදව ෆයින් ආමනු එමිහුන් බස ඊමාම් වෙච්ච කම ගවානවා බිමිස්ලිමා ආමන්තුම් බි තියබෑ මිහුන් ඊමාම් වෙගෙන් තිය තිබි ගොතයි බහි අස්හාබ් වේකල්නා මුඛාතබ කරග්ගා අල්ලාහ් වහයි කරමනි තියබෑ මිහුන් ඊමාම් වෙගෙන් තිය තිබි ගොත එමිහුන් බස ඊමාම් වෙච්ච කම ගවානවා ෆකද් ඉහ්තදව් එරුන් එමිහුන සිදා ඉල්ලි බේනේ එනුන් ගොතකන් හිදා ඉල්ලි බේන ගොතෙන් ඕනා ඒකම අස්හාබ් වේකලුන් උලොව්වි ගොයින් අලගොණ මෙන් හොදා ඒ වේකලුන් උලොව්වි ගොතන් ඒ වේකලුන්ගේ ෆියවලතක තබාවම්බි එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තර්බියත කුරබ්බා උම්මත wottake hushalo wa fawa be kalunaki ebe kalun ebe kalunge fiyawul fulutakan algon men tabawami وصار المتمسكون بالإسلام المحض الخالص عن الشوب هم أهل السنة والجماعة أدي إبيك لهم بجن دي بهي أهل السنة والجماعة أهل ورين إمي هم بجن دي خالص إسلام دينه إبيك لهم فيتي هريها والترج شيرخ تكا بدوا تكا خرافي كانت تكون سلام بجن باحالوغا هم أهل السنة والجماعة أمي إميهن خيمك يعني أهل السنة والجماعة شركتك بدوتك خرافي أنت تكون سلام إبه خالص إسلام دينك إبه هي خالص قروانا سنتك هفاتك مي بميهن خيمك يعني أهل السنة والجماعة ميهن وفيهم الصديقون أمي إميهن تريك بي صديقون بس والشهداء شهيد بس والصالحون أدي صالحون بس ومنهم أعلام الهدى أدي هدايتك إسوة تببي بيكلم تبس تببي إبيكلم تريك أهل السنة والجماعة تريك वही निशान था हिदायत का निशान तब बस ये बेकलम के तेरे गए हिदायत का निशान था व मसाबिहुद्दुजा आदि अंधरिका मम फाड़ के बा वोत्ता ए बही हिदायत दी बिगम बा फुरहम को तो हिदायत दी बिगम बा मिस्तकुन तत्तिबी ए बेकलम के तेरे गए उलुल मनाकिबुल मसूरा ए रिवती මකාම් තහුගේ අහලු වෙරින්නේ එයි වල් ෆදායිල් මස්කූර් আদি මායිකම්ගේ අහලු වෙරින්නේ එයි එමිහුන්නකි එයි අහලු සුන වල් ජමාඅතුගේ මිහුන්නකි වෆීහිමුල් අබ්දාල් আদি එමිහුගේ තරේ ගයවනි අබ්දාලු අබ්දාලු එබ දෙරිවාතෙන් ඇස් අබ්දාල් නබේ ගතුම් අබ්දාලු නකි කොම්බයත්තෝ අබ්දාලු නකි බයෙන් රිවායත් තහුගේ ඇස් වේ බොහොර බයම් බෙන් එයි හේවලෆා අලුවෙරින් හේවලෆා අලුවෙරින් ඉමාම් අහ්මද් බුන් හම්බල් විදාල් වනි අබ්දාලුගේ මුරාදකි එයි අහලුල් හදීස් ඒවහි හදීස් ඉල්මුගේ අහලු වෙරින් හදීස් ඉල්මු වෙරින් හදීස් ඉල්මු වෙරින් ඒ හදීස් හොද මට්ටක දතරු තක්කුරවි හදීස් ඉල්මු වෙරින්නේ අබ්දාලුන්ගේ මුරාද වෆීහිමුල් අබ්දාල් එමිහුගේ තෙරේගවේ අබ්දාලුන්ගස් අබ්දාලු කියන ගොතකි ඒ එකක් නියාවාරං ඒගේ බදලුග අනෙකක් අවුන් එකක් වවහාර වාරං එමසක කුරාන් අනකකු අන්න ගොතම් මිගොත සිල්සිලා වා මිස්තකුන් එමිහුනම කියන්නේ අබ්දාල් <coughs> දැන් කොම්මෙ ගොත වියස් صالح හේවලෆා අලවරින්නබ්බ සබ්දාල් කියන අදි හදීස් ඉල්මරින්නබ්බ සබ්දාල් කියන අෆීහිම් අයිම්මතුද්දීන් අදි එමිහුගේ තෙරේගයි වැනි දීනුගේ ඉමාමුන්ත සාරක ඉමාම් ශාෆි ඉමාම් මාලික් ඉමාම් අහ්මද් ඉමාම් අබූ හනීෆා ඉමාම් ඉස්හාක් මුන රාහුව ඉමාම් බුල් බුඛාරි ඉමාමුන්ත වෙස්වනි එමිහුගේ තෙරේගයි අජ්මල් මුස්ලිමූන අලා හිදායතිහිම් එමිහුන් නකි එමිහුන් නකි එයි හිදායත් දිබිගෙම්වා ෆුරිහම මුමිනුන් කම මුරිහා මුස්ලිමුන් වනි ඉජ්මා වෙෆයි එබ්බස් වෙෆයි وهم الطائفة المنصورة الذين قال فيهم النبي صلى الله عليه وسلم اي نصر بكم وان جماعة كي قيامة جهندن اي رسول الله صلى الله عليه وسلم حديث القربة فدائن حديث القربة لا تزال طائفة من أمتي على الحق منصورة لا يضرهم من خالفهم ولا من خذلهم حتى تقوم الساعة حديث القربة تمن كليك فانك أمتك ميستهم كترين جماعتك جميهم دمتبين حق متيغا නස්රු ලිබිගෙන් වා හාලුග ලා යදුරුහුම් මන් ඛාලෆහුම් එමුන ඛිලාෆවා බයෙග්ගේ ගෙල්ලුම ගෙමිහුන්න කන් නුවානතේ වලා මන් ඛදලහුම් අදී මිහුන් නිකමිත කුරන් උලේ බයෙග්ගේ ගෙල්ලුම මෙසේ මිහුන්න කන් නුවානතේ හත්තා තකුමසා එයි යාමයි ගායම් විජ්ජමත් දාන්නේ එබැහි එමිහුන ඛිලාෆ මිහුන් රාවානතේ වර නුරක්කා තෙරේ රේවුන්ත නුබෑ රේවුන්ත ඒන් රේවමකුන් එබ්බස් කාලෙ ගෙල්ලුම මිහුන්න කන් නුවානේ සබබ කිය මිහුන්ගේ මතීග අල්ලාහ් සුබ්හානහු තාලාගේ අයිප්පුලෝ බවේ Allah ve Qur'an tiya ba mihun kan ra wa rati man Allah ve sre be ma kun ra ba ba hushi me fa wa akidu kai da timan Allah ve sre ma kun ra ba ba hushi me mihun ke rewun mihun ke fa budan Allah labba wa Rasulullah sallallahu alaihi wasallam e faten dua ves Qur'an ba faten dua ves Qur'an ba fa faten mihun ra ba rewun e mihun ke fa budan jassawash එතකොට මිහුන් රේවුන් තරා වවානේ එහෙනම් අල්ලාහ් සුබ්හානහු වතාලා ගයි පුළවනි එකලංග සෝලිහු අලුනා එකුගා ونسأل الله أن يجعلنا منهم وأن لا يزيغ قلوبنا بعد إذ هدانا الله سبحانه وتعالى حضرة دنوني أن يجعلنا منهم أمهم قترن على من بس لفو مشي وأن يزيغ قلوبنا بعد إذ هدانا أدي كلان قال من هداية دك ومفهو على من هتن هداية كبان قرب مشي وأن يهب لنا من لدنك رحمة أدي كلان حضرة على من الرحمة الدف مشي إنه هو الوهاب كلان جنا جنا دف فارس كلان وصلى الله على محمد وآله وصحبه وسلم تسليما كثيرا الله سبحانه وتعالى كلان رسولا مچا صلوات لباشي أدي كلان أصحابه كلان جمتشا بس جنا جنا صلوات السلام لباشي آدمي فتوك دارستان نموني مفتوك مفتكيمي عقيدة الواسطية شرح العقيدة الواسطية إمام ابن تيمية جماعة كربي عقيدة فتم مفتكي عقيدة مهم ما يقعد مسألة كريفان مفتوك إبني بيان كربافا أرغن من الله برحمته فضل وانت بركمو متاغا مفوي إرادة كربي نمائي هذا سؤال نبي فلوك سؤال ಆ ತೌಹೀದ್ಗೆ ಅಹಲುವರಿಯಕ ನೂನಿ ಸ್ವರುಯಕನ್ ವನ್ನಾನೆ ವಾಹಕದೆ ಮೆ ಬಯಾನ್ ಕುರವಿಗೆ ಗಜ್ಜೆ ದೆನ್ ಕೊಮ್ಮೆ ಮುಸ್ಲಿಮಕು ಮಿಸಾಲಕ ಸ್ವರುಗೆ ವನ್ನಾನೆ ಏನೋತ ಕೊಮ್ಮೆ ಮುಸ್ಲಿಮಕು ತೌಹೀದ್ಗೆ ಅಹಲುವರಿಯಕ ವಾನೆ ಹಿದ್ದೆ ದುಲುಂ ಮಿಸಾಲಕ ಶಹಾದತುಗೆ ದೆ ಕಲಿಮ ಕೀಮಾ ಏನ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ದಾಯಿರಾಗೆ ತೆರೆಯಂ ಎವನಿ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ದಾಯಿರಾಗೆ ತೆರೆಯಂ ಎವನಿ ದೆನ್ ಏನಗೆ ಅಮಲು ತಂಗೆ ಬಹರಿ ಅಮಲು ತ ಸೊಹಬು ಮದ್ದಾನ್ ದೆನ್ ಅದಿ ಏನ ತೌಹೀದ್ಗೆ ಅಹಲುವರಿಯಕನ್ ವಹಿಗಾದ ಏನಗೆ ಅಮಲು ತ ಸೀದಾ ඒ තවහීද් බෙහිගෙන් එබැදේ තිම්බයක උලූහියා රුබියා අස්මා සිෆාතා මි තිම්බයන් අලගොන් මෙන් ඊමාන් මෙ තිම්බයක අල්ලාහ් සුබ්හානහු තාලා එක්කවන්ත කොෆමත් දාන්දෙන් මි තිම්බයක ඉල්මු අලගොන් මෙන් උගෙනිජ්ජවමත් දාන්දෙන් තවහීදුග අහලු වරිය කන්නු කියාන අලගොන් මෙන්න ගුර්ආනුග අල්ලාහ් වනි වහී කුරබාෆා මන් යුෂික බිල්ලාහි ෆකද් හර්රම අල්ලාහ් අලයිහිල් ජන්නා අල්ලාහ් ශරීකු ෆි මිහාබහි තවහීදු වක්කිබාවෙ ජමීහා ඒන ස්වර්ග අල්ලාහ් හරාම් කුරබාෆිය වමවාහු නාර් අදී එනගේ තම්මච්චකි නරකය එනගේ මකාම කිනරකයි. එහෙන් ගමු තවහීදුන් එක්කිබා වෙච්ච මීහායක ස්වර්ගයක් නුවද වේනේ. දැන් කොම්ම මුස්ලිම කදී තවහීදු ගහලු වෙර කන්නුව හිඟා ගන්න. කොම්ම මුස්ලිමක්. ඒ මුස්ලිම කියලා ඕන මෙකනි බේරුපුරුම් අදියපන් ඒතරපුරුම්. එතරෆුන්ගේ බොයි ඒ එතරෆුන් අදි රංගලමනේ සෝර්ගකන් වද වෙන ති මුනාෆිකුන් මුස්ලිමුගේ තරේගලොන මුස්ලිමුන් නේ කියාගෙන් එමිහුගේ මච්ච රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එවස් හද්ද එවස් කාමෙන් නුකරබ්බ අදි අස්හාබේ කලුන් දෙක වඩාගෙන නෙවී මිහුන කි මුස්ලිමුන් කම සවබකි බේරපුරු ශහාද එවස් කියාගෙන් නමාද වස් කුරේ මිහුන් zakat එවස් තේ රෝද වෙස් සිෆා හජ්ජ වස් වේ මිස්තකුන් කුරමතික මිහුන් මුස්ලිමු ගමන තංග බකුරේ හංග මිස්තක් මිස්තකුන් බෙදිය මිහුන් නා ඒ මුස්ලිමුන් කම අදි මුස්ලිමුන් නා ಅದಾ ಕುರಂಜಿ ಹಾಕುತಂಗೆ ಮೆಹುನಂಗ ಅದಾ ಕುರಿ ಅದಿ ಮುಸ್ಲಿಮುಂಗ ಮಚ್ಚ ಗಾಯಂ ಕುರಂಜಿ ಹದ್ದುತಂಗೆ ಮೆಹುಂಗ ಮಚ್ಚ ಕಾಯಂ ಕುರಿ ಎಹ್ನಮಸ್ ಅಲ್ಲಾಹ್ ವನಿ ಕೀತು ಕುರ್ಆನ್ಗ ಬಯಾನ್ ಕುರವಾಫ ಇನ್ನಲ್ ಮುನಾಫಿಕೀನ ಫಿ ದರ್ಕಿಲ್ ಅಸ್ಫಲಿ ಮಿನನ್ ನಾರ್ ಮುನಾಫಿಕುಂ ವಾಕಂ ಕಶವರೀಸು ನರಕಾಗೆ ಎಮ್ಮೆ ಅಡಿಗಯ ಎ ಶಹಾದ್ ಕಲಿಮ ಕಿಯಾಗನ್ ತಿಮಿ එහෙනම් අද ශහාදතුක කලිම කියගස් තවහීදුක අහලි වර කරනවානේ ශිරුකුක අන්තත්ත ශිරුකුක අකීදාතන් හුට්ටේ এই আল্লাহকে তো কোরআনকে বয়ান করার ব্যাপার ওয়া মা ইউমিনু আকসারুহুম বিল্লাহি ইল্লা ওয়া হুম মুশরিকুন নিস্তাহ কেতনে গিনামি হুম আল্লাহ কাং ঈমানের নয়ে একনাঙ্গে শরীহ কুরা হালুগা মেনুবি එකලංගේ ශරීර පුරා හාලුක මෙනුයි එහෙන් කමුගේ බයිගේ ඊමාම් වෙගන්නේ කියාගෙන තිබේ එතබ්බයක අල්ලාහ ශරීර පුරාක් මෙමිහුන් තවහීදු ගහල් වරණක නුවානේ තවහීදු ගහල් වරින් ස්වර්ගය වන්නානි තවහීදු ගහල් වරියක නුනේ ස්වර්ගයක නුමද වෙන දෙම්මෙමි බයන් කරන හදීස් රෝගසෝති උම්මයි අයිතිහතින් බයි බෙහිගෙන් දානේ කුල්ලුහුම් ෆින්නාර ඉල්ලා වාහිදා හුරිහන් එම්මෙන් දානේ නරකයට එම්මෙ ජමාතෙක්ගේ මිහුම් ෆියවා වරවිස්න ජේමස්සලේ මස්සලේ කි උෆා කොල්ලාගේ මිහන් තිබෙන් ජේ වරමස්සලේ නෝ සුබ්හානල්ලාහ් අස්හාබේ කනුගේ බේ කනුන ෆාෆේ කුරවේ හිඳුගා උහුදු ෆරබද බොලල්ලේ වේ හගේ බේ කනුන කියවනේ උහුදු ෆරබද බොලල්ලේ අබ්බදුවසේ බේ කනුගේ තිබ්බවනි බිරුම් උමර්ගේ ෆාන විදාලවනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් kalunge tibbani birun umar gafana vidaloni rasulullah sallallahu alaihi wasallam emme මීහකේ නරකය වන්නානි හුරිහා එම්මෙන් ස්වර්ගයේ වන්නානි එහෙන් හදීස් මුකරවි කම ගවානම ඒ නරකයෙන් එවන්න මීහායකි තිමන් කඩේක ෆාන කමුග වේදානති බිරුගන්නව තිමන් කඩේ ෆාන එකම් විස්න උමරුගේ ෆාන ඒ ස්වර්ගයේ කුෆාරකම ખબર ලිබඩන් හොඳයි මති වෙරි සොහාබි බේකල් તો අල්ගොණ මෙන්ගේ හාරතන් අල්ගොණ විස්නාල අරග අබදු ෆලුග අල්ගොණ ස්වර්ගය වන්නානි කමුගේ යගින්කංග බැන් හිතුවා මුස්ලිමුන් අල්ගොණ මෙන්නකි නමාදෙව්ව ನಮಾದವ್ಯ ಸಂಗಳಕಂಗಳವನ್ನು ಅದಾ ಕುರವೆನಿ ಕಿನು ಅದಿ ದೀನುಗೆ ಹೆನಿ ಹೆಂಕಂತತ್ತ ಸವಣಕ ಅದಾ ಕುರವೆನಿ ಕಿನು ಏಕಮ ಕೊರಂಗು ಫಲ ಮಿತಿವಿ ಅಳವಣ ಕೊರಂಗು ಫಲ ಮಿತಿವಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಸ್ವರ್ಗ ವನ್ನಾನೆ ಕಮಗೆ ಯಗೀನ್ ಕಂದೆವ್ವಿ ಬೇಕಲಂ ಬಸ್ ತಿಬ್ಬೆ ಇಬಿರು ದುನಿಯಾ ಮತಿಗಳು ಬಿಬಿರು ಐ ಯಗೀನ್ ಕಮಕ ವದೆ ವೇನೆ ಕಮಗೆ ಗ್ಯಾರಂಟಿ ಒಯ್ಬೇಕಲಂ එහෙන් නම වෙස් අලගොණ මෙන්න කිනෙත්තෝ ති අලගොණ මෙන්න කාකුතෝ හබරු දෙව්‍ය අලගොණ ස්වර්ග වන්නානකම අලගොණ මෙන්න මොති මසක් එක්කරුම් එමසක් එක්කාමියාව වෙජ්ජ ස්වර්ග වන්නාන කාමියාව වෙජ්ජ දන්නරක godan oti henkamu තවහීදුග අහලවර එක වේතෝ බලම්වි තවහීදුග අහලවරින් මුස්ලිමුගේ තෙරේක මදුමානකම් අලගොණ වන්න එගේ ඒ රසූලුල්ලාහ් හදීස් බසුලතකම් හදීස්ලු කුරවනි ජනාසායක එබැහි මයිතෙක් ගමච්ච සතේක තවහීදුග අහලවරින් ජනාසා කොෆියායන සූර්ගවන්නා සතේක තවහීදුග අහලවරින් දිවිජ්ජි අයනක ජනාසා එහෙම එබැහිගේ අදී එනක ජනාසා කුරා හුරිහාම් මෙන්න කි තවහීදුග අහලවරින් නුකම් වෙස බැහිගේ මේ හදීස් පුළුවන් තවහීද් අහලවරෙම උකා එහෙකම තවහීද් අහලවරියක් නෝනේ ස්වර්ගය කන්නවන්නානේ තවහීද් අලගොණ මෙන් දෙනකන්නම් වී එයි එම්මේ e ෆුරතම ඉස්ලාම් වෆහුක දෙනකන්නම් ජෙහෙ චකි එකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම මක්කාගේ මුෂ්රිකුන් නම් එම්මේ ෆුරතම යොති දවස් දෙවෑ ෆතවහීද් එයි එම්මේ e මුහිම්මු එච්චකියයි එම්මේ මුහිම්මු එච්චකියයි ඒතිවල කොන්මන නේගි ෆමියොත් ඉදාදි ෆහකම වල කොන්මන කම් ෆෙත්තව ගමි අඩුවස්මි ජෙහුන් තවහීද ගාඩු මී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රසූලු කමාගෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆොනුවි මිකමට්ටකා එකලාගේ තවහීද මිම්මති කායම කුරමට්ටකා කලාගේ රුවානුගේ වහී කුරවාෆවනි වමා ඛලක්තුල් ජින්න වල් ඉන්ස ඉල්ලා ලියබුදුන් එතාගේ ඉබ්නු අබ්බාස් ආයතක තෆ්සීරක විදාලවනි ඉල්ලා අන් යුවහීදුන් තිමන් අල්ලාහ් ඉන්සානුනා ජින්නින් නහද්දවමේ තවහීදන් ඉක්රාරු මන්නු ෆියව තවහීදු සාබිත කුරුම ෆියව එහෙන් ගොතකන් නුන හෙත්තෙවිය එබහි තවහීදන් ඉක්රාරුම තවහීදුග මතීග සාබිත උමට්ටකා නූනිතිමන් අල්ලාහ් ඉන්සාන රජිනින්න හද්දවන ඉල් අන් යබුදුන්ගේ ලෆ්සුග මානක අන් යුවහ්හිදුන් ඉබ්න අබ්බාස් ඒගේ ශරහ කුරවැෆානි තෆ්සීර් කුරවැෆානි ඒක මානේ කියේ අල්ලාහ් එක්කවන්ත කුරුමට්ටකා අල්ලාහ් සුබ්හානහු වතාලා කලංග අල්තකුම් හෙත්තේ එකම අලතකුම් හෙද්දෙමුගේ මක්සදු වෙස්මි තවහීදට අල්ලාහ් කෙලංග අලතකුම් වෙස් خلق කුරවි එකම තවහීදු දෙනගන්න ජී එම්මෙ ෆුරතම අලගන්න එම්මෙ ෆුරතම කමක තවහීදු දෙනගතුම් දැන් යෆහුගේ আদি දීනුගේ ෆරුයි මස්සලතන් අලගන්න මෙන් දෙනගන්න ජී රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මක්කාගේ මුෂකුණ එම්මෙ ෆුරතම දෙවිදවතකි එයි තවහීදුගේ දවත තවහීදුගේ දවත ತ අමිහාරු එයි ශබ්බාල් මහෝගේ හරෝද ශබ්බාල් මහෝගේ හරෝද එකඤ්ඤනෝ আদি සුන්නෙන් එහෙනි හෙන් රෝද තවස් හිෆේන හිෆුන් මුද්ද ඒනය අංහින හයදුක දවස් වල දු කොෆ ඒවා කදෝ රෝද තබ්බහට්ට හිෆේ දානන මුද්ද එහෙන් නම වෙස් ඒනම් අවලාවගෙන් මනි රෝද තෆරතම හිෆාෆෙන් හිෆු ඒක දලීලු සෙවර අයිෂත් ගෆාන විදාල වනි තිමන්නා තිමං කමනාය තිමං කමනා දූකොෆ එවා කදෝරෝදත ගින ෆහර තිමං කමනා හිෆෙනි ශෞබම් මහගයි අනේ මහරුග ශෞබම් මහගයි ශෞබම් මහගයි දෙම් මිහිරේ සුන්නෙ රෝතෙන් කමනා හිෆා කම එබ හුරි සාබිතුවා අරෆයිද් දෝහගරෝද ආශූරා දෝහගරෝද ෆදරෝද තෙන් කමනා හිෆා කම සාබිතු එන් කමුගේ එතනුගෙන ආශිත ෆානේ කදෝරෝද තබ්බහට්ට වැෆේ සුන්නෙ රෝතන් හිප්පවාට එහෙන්කම හුද්දකමෙන් එයි එහෙන්නමයි කියන ඉල්මරින් විදාලවනි රංගලු ගොතකි ෆුරතම ෆර්දු රෝදත හිෆාෆ දෙන් සුන්නර් රෝද හිෆමෙ දැන් ශබ්බාල මහුගේ රෝදත ඒ ශබ්බාල මහුගේ තෙරේග හම කොම්ම දුහා කොසි ෆිදානි හරෝද ඒ හරෝද හිෆිදාන කොම්ම දුහා කොස් ශබ්බාල් මස්නිමෙන් දැන් යති ෆුර්සතෝ එන ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කඩාලු වැෆෙන්නේ වකි හදවහ කරෝදයිෆා වකි හදවහ කරෝදයිෆාක ඒකම ෆර්දු රෝද තන් හිෆා ෆසේන හිෆේන රෝදත වගුතු වෙන්නේ නෑ ශබ්බාල මොහ ගහරෝද හිෆේන ඒ තනවස් රෝදයි තනවස් රෝදයි නමාද කුරායි දැන් සාබිතු වා කමක්කමන්නේගේ වර ගින තන්තාංග ගුරුවාන් කියවර හෙදේ එවත දැන් ඒ කුතිම් පුණනි හම දස් කුරම් ෆසේ හවා හුරිහා කුතිම් එගොත මිහෙන් හෙලුනි දස් කුරම් ෆසේ යකම ඒ යදි වාකි ගොතකන් කුතිම් තිබේනිස් මිකකු කනාතු කකු කොළජ්ජහාගෙන් වාතු කරිමතිගේ මේ මා කලවා මේ අනේ කුඩ කලවා මච්ච වාතු ෆෑගේ කුඩ කලවා මච්ච තිබේනි ඒගොත තිබේ එරුගහම හෙලෙවේහම කොම්ම මිහකවස් ඒ වකි මිහ කරනවා එම්ම නැස් හෙලෙවේ ඒගොත එදෙන්නේක කිහිනෙවා කමක් කම දැන් අනේ දලීලෙන් අලගොනන් වෙද්දකේ ගොතන් හෙලේකන් වයි දැන් නමාදුක හෙළුමෙන් හරන් ගලන මේ මිහුන සුඳ ගුවන් ජමාතුක තිබේ ෆරයි ෆරාතන් හෙළුමාදි කුරියම් මෙහෙන් හෙළුමා කෑරි ගොන්න මිහාබස් තකුලිෆකම් කරගෙන මෙහෙන් නමාදුක හෙළුනා ගලන ගොතක සංගලනවා නමාදුක හෙළුමා දැන් ගුරුවන් කියවාර වෙලු එයි හැම රිහාතනක්ගේ හිෆ්ද් කුලාස්තන් අලගොන මෙන් දෙකි ෆමිති වරගින දන්තාංග හිෆ්ද් කුරා කුලාස්ත හිෆ්ද් කුරා ගුරුවන් දස් කුරා කුලාස්ත එකුදින් හම වරපොඩන් හෙලි හෙලි තිබේ අම්හල් සුවාලකි ගුරුවා නගාර කියවන් නගාර නොත කියවෑ නිමකන් ගුරුවන් බාවා ඉරුග ගුරුවාන බොස්තිනුමා මේග ජෙස්සුමා බොලුග ජෙස්සුමා මිකන්තත්ත මී එක්ගොතක සාබිතවා කන්තත්ත කෙන්නු එන්නුම අධි ගුරුවානගේ හිතරාම් කරුම ගුරුවානගේ හිතරාම් කරුමකි අල්ලාහ් එංගෙවි ගොතන් හිතරාම් කරුම් ඒගේ වනි ගුරුවාන් තිමන් අල්ලාහ් අලතකුන් ගමච්ච බාවා ලෙව්වි හිදායතෙක් කමුගය ඒගෙන් මිස්තකුන් හිදායෙන් දිවිගත මට්ටකය අදි হাগ্গা বাতিল বাহিকদ্দে হেকিতাকেগ্গে গতবে গুরুয়াং আল্লাহ বা ওয়ালে বিমাকসদ এই এ গোতা গুরুয়ানগে বা হুকুম ফুলতাকাং আমাল কুরমায় গুরুয়ান মানা কফাওয়া কান্তাত্তাকুং আলগণমেন দুর্বে রাক্কা তেরগুং এই গুরুয়ানা ইহতিরাম কুরমা কি হাগিয়াতে දෙන් එයි අස්ථාව වේකලුන් එයි රසූලාගෙන් බුඩත්තබයි වේකලුන් එබේකලුන් බස් නෙන් ඒකත කන්දක් කරා වැෆේ බොස් දෙ දීෆේ අනකොට මම හැම එකනේ එහෙම මිහදන්නේ කුරවාන ඒගොන් එච්චකන් අමලෙක් කරණියන්නෝ ඒක හුරු හුකුම් තකක් කරණි මලාමයි ඒති රද්දු කුරණි කොළෆයන් අලගොන්න ජහාලෙවනි ඒක එකම කුමි හම එකනි බොස්ති ෆබා වලම කොංග ගුරුවාන අලගොන්න ක ෂෆායත් ත්‍රියන් නුවාන ගියාමෙද්ද වා ගුරුවාන් අලගොන්න මෙන්න ගියාමෙද්ද ඔක ෂෆායත් ත්‍රිවාණි ඒ ගුරුවාන් රංගල ගොතුග කියවුන් හග්ගු ගොතුග යතුලූනහු හක්ක තිලාවති ගුරුවාන් කල්ලාහ් කරබනි එමිහුන්න කී එයි ඒ ගුරුවාන් කියවුන් හග්ගුවගෙන් බා ගොතුග කියවි මිහුන්නේ කොබයි හග්ගුවගෙන් බා ගොතුග කියවුම කී එයි ඒගේ ගුණා එච්චක බරාබර අමල කුරුම් ඕන බකිය මන්තකින් අදා කරු ඒ කියවේ හිඳුගා ගාන් හී බිහින ගාගෙන් දියුම් ඒ කියවේ හිඳුගා ලොලුම් කරන අවුන් එයි කියවුම් හක්වගෙන් වාගතුග කියවුම කියේ ඒ හක්වගෙන් වාගතුග කියවි මීහුන්න ගියාමෙත් දොහ ගුරුන් ශෆායිත්තරි වානේ ශෆියෙක්ගේ ගොතුග අන්නා එහෙන් බය ගන්නා එහෙන්කම හයියතුග ගුරුවානක් කම හිතුම කි එයි අදි හෙන් ගොතක කම හිත මෙදින අලගොණම කම මෙහි තනි හෙන් ගොතක එහෙනනෝ මෙහර ඔබරුවා උරයක ලැබ්වා මතීක මෙහෙම බාව්වා කොම්මෙද වහකුතේ ෆහරෝ යබ්බොස්ති ගෑග කාත්ත හේතු මකුන් එකන් ඉතරාම් පුරකම කරනවාන යන් ඉතරාම් පුරකම ගවානි අල්ලාහ් ඒග අංගවෑ ෆේවා ගොතන් අල්ලාහ්ගේ බස් පුලවණී ge bas fulo wani ಕಾನೂನು ಐ ಇಸ್ಲಾಮಿ ಕಾನೂನು ದುಸ್ತೂರು ಐ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಅಳತಕುಂ ಉಳಂಬಿ ಕೊಯ್ತಂ ಏಗ ಬಯಾನ್ ಕುರವ್ವಾ ಹೆವನಿ ಎಮಿಹೆಂ ಬಾವ್ವಾಲ ರೀತಕೊ ಬೊಸ್ತೇಕಂ ಒಂ ಎಚ್ಚೆನ್ನು ಏಗೊ ಇಂ ಎಚ್ಚೆಗ್ಗೆ ಮಾನ ದೆನೆಗನೆ ಏಗೆ ಬುನಾ ಎಚ್ಚಕಂ ಅಮಲು ಕುರಂ ಬಾವಾಲವ್ವಾ ಫೊಯ್ ಫೊತೆಂ ಎ ಫೊತಕಿ ಎಗೊತಕ್ ಕಂತಕ್ ಕುರುಂ ಐ ಎ ಫೊತಂ ಇಹ್ತಿರಾಮ್ ಕುರುಮಕಿ ಹಗೀಗತ್ ಅಲ್ಗೊಂಡ ಮೆ ಮಿಯದು ಮಿ ಫೆನ್ನನಿ ಎ ಫೊತುಂ ಅಂಗವಾ ಫನುವಾ ಗೊತಂ ಎ ಫೊತುಗೆ ಇಸ್ತಿಮಾಲ್ ಕುರಾತ ಎ ಫೊತುಗೆ ಬೇನುಂ ಕುರಾತ ಗೇಯಗೆ ಜೀನ ಇತ್ಯರಿ ಕುರ್ಮರ ಸಿಟಿನ್ ರೂಮ್ ಜೀನ ಇತ್ಯರಿ ಕುರ್ಮರ ಕೊಟರಿತ ಜೀನ ಇತ್ಯರಿ ಕುರ್ಮರ මිස්කිත්ත ජීනතරි කුරමරා මිකම්කම් කුරාතංගල වඩන නම් ෆෙනන් මියද කුරවානු එෆතං අමල කුරාන මීහකුනේ තන්තන් ජීනත කට්ටකා බේනු කොල්ලේ ෆෙමවනි එගොතකන්නු එමක්සොත කට්ටකා නුන් ගුරුවන් අල්ලාහ් බාවාල වැෆවනි කි එවර මා පොඩ මක්සොත කට්ටකා අල්ලාහ් ගුරුවන් බාවාල මේ මක්සොත අල්ගොන මෙන් දෙන ගන්න ඈ ඒ දමනමාදුකෙන් දෙරක් වතෙන් නෝයි කිය. දමනමාදුක දෙරක් වතෙන් නෝයි කිය. බයි රිවායත් තහුගේ ඒ බහුරි ඒ ජමා කුරබ්වා ෆිල් මෙරි. ඒ ෆතිස්නමාදුක දෙරක් වක්කමස්. ඉහ සුන්නත්. එහෙම බෙසේ බහුර බැංගෙන් ගනි විදාලා තේ කම්බයි රිවායත් තහුගේ බැංගේ අදි ඒ දෙරක් වෙන් නෝන් දෙරක් වක්කම්. ඒ මේ අනේ තේරරක් වෙන් කලේ ෆාන දමනමාදුක කුරබ්වා කම. ඒ තේරරක් වෙන් ඉල්මරින් හිමනුබ්වා ෆනේ ඒ අනේ ඉෂානමාදුක ෆහුසුන්නතුගේ දෙරක් වතා ලෑගේ. එකදේක ෆාන එකන් පුරවන්න ඒ එහෙම මෙසේ වරිවායි ඒ ඇයිස තුෆාන විදාලන ඊගාර කොතපර ගිනේ කලි ෆාන කුරවයි රෝදමව සති රෝදම සුනු මස්සර මස්සර එකදස මි නිකහල රිවායත් එක වරේ එහකම එයි දමන මාතුක බයන්න ඕනේ දමන මාතුක බයන්න දැන් ඒති ගොඩක් බෙලවේනි දැන් එයි එරේගෙන මාදෙන්න ඕනේ ඒ කියන්නේ තෝරනවා දැන් අනෙක් ගොළුන් අනේ විතුරු එම්මේ ෆහුග නමාදේ කමුග හදුන් එයි ඒකේ ලෆ්සි මානේ නු මුරාද කිය ගින ඉල්මර මිදාල් බා රසූලුල්ලාහ් මාදීස් කුරබන ඉජාලු ආඛිර සලාතිකුම් බිල්ලයිල් විත්‍රා තියබාමී හුන් රේගණු එම්මේ ෆහු නමාදේ කමුග විතුරි හදාශ එතාංග ඉල්මර මිදාල් වා ගොතුග ඊ ලෆ්සි මානේ නු මුරාද කිය සවබකී ලෆ්සි මානේ මුරාද වී නම දැන් බයෙම්මේ හුන දමු නමාද ගෙෆුර්සතෙන් නුලි ගොනිස් දමු නමාද මහරූම් විස් එකන හේව හේවකුම් කාකු මහරූම් වා අල්ලාහ් සුබ්හානහු තාලා ඉබ්ලිස් මියක මහරුම නුකරව හේවකුන්න කොම්බ මියක සුරසතේ බයි අදි බයෙන් අස්සාව බේකලුන්න රසූලුල්ලාහ් සම වසිය කරව වෙන අබූ හුරේරා කත බේ බේකලුන්න විතුරි කරව වගෙන් අවහාර ෆුල ලෙප්පෙවම දැන් මිසාලකින් අබූ හුරේරා දම නමාද කුරුමක ෆුරසත නොන්නාන බා සුවාල වාකේ එහෙන් කමුන් ඒගේ මුරාද කියම එබැයිගේ ලෆ්සී මාන නුන් කන් අදී එයි කමක අරවිභවගේ එබහරි කන්තත්තකන් අමුරු කුරව්වා වෙන්නමස් ඒ අමුරෙන් නු මුරාදකි කමක සාබස් දිනු හිව්වර දිනු මුග මානාගස් එබහර බයකන් දත්තකන් අමුරු කුරව්වා ගෝවලවා ඒ කමකන් හිව්වර දිනු මිතාංග හිව්වරෙන් එදෙනී උම්මතුග මිස්තකුන්න එයි දමුනමා දන් හගීගතුග ෆහුන් හේලාගෙන් දමුනමාල් තියබෑ මෙන් කුරාෂේ දැන් ෆහුන් විතුරු කුරා ඒ විතුරු එම්මේ ෆහුන් කුරුන් ඒ එම්මේ අවලාවකින් බාගොයි එවගුතුග මිස්තකුන් හේලෙබ මරායවගු දමුනමාදු කුරුමා හිව්වර්දී ෆේවනි හදීස් වල හකීකතු ඒ දැන් ඒ බොහරි බයෙන් මේ හොන් හදීස් ගේ ලෆ්ස් වල සමල පුරවෑ එගෙජ් දෙබ දෙබයක ඉල්මරින් දෙබස් වල මෙවනි ඉල්මරින් ගේ මිමස්සලාග බයෙන් ඉල්මරින් විදාලවනි ඒනක විතුරිය බාතිලෙන් නොවානේ ඒනම තෙදුවෙජ්ජි තෙදුවෙ වෙච්චියා දැන් දෙර කොතුන් දෙර කොතුන් එන කොල්ලාරේ දැන් විතුරු කුරාණ කමන්ත විතුරු බහන්දාශ විතුරු බාතිලෙන් නොවානේ ඉල්මරින් විදාලවනි විතුරි හුරිහාදන්න බේකලම් විදාලෝ විතුරිය බාතිලෙන් වාන එනෆහුන් තෙදවේ දමන මාද කොග්ගෙන්න ගන්න විතුරිය බාතිලෙන් වාන දැන් ගොති බාතිල් කොල්ලුම් එයි අබ්දුල්ලාහ් ඉබ්නු උමර් එකලේ ෆාන් එකන්තයි ගොතක් කුරම් වැෆාන එකලේ ෆාන් ඒගොත ලෆ්ස බල්ල වැෆ ආදී සුළුගේ ලෆ්සන් අමල කුරම් වැෆේනි එකලේ ෆාන් විතුරි කුරින් කුරම් වැෆ ඔන්නවනි කො එකලේ ෆාන් ෆහුන් තෙදවේ වඩා ගෙන්න වෙජියා එකලේ ෆාන් එර්ර කොයි මි කුරම් වනි නියයි ගන්නනි එකලේ ෆාන් niyek gannani kurin kurayfa ewa vituri ebahi ona hiri adadu hiri adadaka badalu kolluma ebahi vituri baatil kolluman edi niyek ganegen errakwan kalifana kurabani erun evi erakwa talagen de deen erang evi den anekka kalifana de rakotun de rakotun kurabba fahun alun kalifana vituri kurabani ilmeri midalwani me de gotun kura komme gotem ge sokhay nasbe ನೂನೆ ಅರಬಿಯಂಗೆ ಮಿಹಾಮ ಮಡು ಮಡು ವಾಹಕೆ ಕಿ ಬೈ ಮೌಮುನ್ನ ಸಿವೇವರ ಐ ಬೈ ಇಮಾಮು ಹಮ ಇಗೊತದ್ದುವಾ ಕುರಾಡು ಹಮ ಇವೆ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ರಹಮತುಗೆ ಆಯತೆ ಕಿಯವ ವಿದಾಳ ವೆಜ್ಜಿಯ ಕಲಿಫಾನು ವಿದಾಳ ವಾಕಮವೆ ಮಿಫದೈನ್ ಬೈ ಫಹರ್ ಅಲ್ಲಾಹುಮ್ಮ ಜಅಲ್ನಾ ಮಿನ್ಹುಂ ಸಾಕ ಸ್ವರ್ಗಗೆ ವಾಹಕತ ಬಯಾನ್ ಕುರಬ್ಬೆ ಕಲಿಫಾನು ಫಹಬ್ ವಿದಾಳ ಅಲ್ಲಾಹುಮ್ಮ ಜಅಲ್ನಾ ಮಿನ್ಹುಂ ಹದ್ದಾಡ ರಸ್ಕಲಾಕೋ ಅಳಮೆಂಬಸ್ ಎಮಿಹುಗೆ ತೆರೆಂಡ ಭಾಷೆ අදි නරකයාගේ වාහකතනවත අසාබුගේ ආයත්ත ආයත්තක කියවා විදාලවාර ආයත්ත කියවා විදාලව කෙලිෆාන විදාලව اللهم لا تجعلنا منهم ඒ හත් දවඩ ක්‍රොස් කළා කෝ එමෙ හුතර ගන්න මෙන්නු ලබාෂි නත اللهم ඉන්නා නඋදු බික මිනන් නාර් දවඩ ක්‍රොස් කළා කෝ ඒ නරකයාගේ බිරුවරිකම වලමින් ඉබා اللهගේ අදතුන් රක්කාතරිකම එදෙමු මිෆද බය දුආත අම ගුරුවානුගේ තෙරේක කියව මුංගොස් මඩ මඩම කම බාර කන්නු ගුරුවාන්ගේ කියවි වරක බාර කන්නු තංකොල මඩොන් එකම කුරීසබ්ග තිබේ බය මෙහුන ඉවේ වරක් එගොත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් විදාළේ ෆෙබහරි එකලේපාන විදාළවා අඩු ඉවිගෙන්තා එහෙරි කුරී සෆ්ගයන් වල දෙවන සෆ්ගති විවේ කලන රිවා කුරවෑ අඩු ඉවේත් අඩු ඉවිගෙන් එන රිවා කුරවෑ එහෙන්කම මඩ මඩුන් කුරී සෆ්ගති වේ බයම් වෙන අඩු ඒවර දැන් අරබි දන්න මේහුන් අයි කොම්මෙ මීහකන්නෝ ඒ කියව මොන්දායරුව ගුරුවානුග ආයිත්තහුග මාන එගේ මීහා ඒන එපදෙන් දුවා කුරුන් එයි මුස්තහබ්බු කමෙන් එයි නංගරු අමිහාර විතුරු කුරුන් එමෙ රංගලයි කොන්තනෙක් ගහේ ගේ ගහේ නවත මිස්කිතු ගහයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් මොක බැංගේ ෆර්දු නමාද ෆියව දෙන් නමාද එමෙ අවලාවෙක මන ගේ ගකුරු ෆර්දු නමාද ෆියව දෙන් හුරි හුරි නමාදෙන් එමෙ අවලාවෙක මන ගේ ගකුරු ශක්කෙ වෙස් නයි ජුම්හූර් දන්න බේ කලුම් විදාලවා ගොතුග විතුරු යකි එයි සුන්නයි නමාදේ කල්පනා මාදන්න හැම එකන හනෆී මස්හබ්ගේ මීහුන් කියවා එහෙන් හුරිහා එම්ම විදාලවාගතුක එයි සුන්නෙන් නමාද හනෆී මස්හබ්ගේ මීහුන් ගුණාගතුක ඒ ෆර්ද හනෆී මස්හබ්ගේ මීහුන් ගුණාගතුක ඒ ෆර්ද විතුරියකි එහෙන් නමස් ෆර්ද නුන් ඒකි සුන්නතෙන් ඒ එහෙන් කම සුන්නෙන් නමාද එම්ම අවලාවගේ මනිගේගතු ඒ බහුරු බෑවර දලීලුතගේ කියවා මීහුන් නමාදුන් හිස්සයන් අලාශේ ගියා ගැබුරු ස්ථාන කරන හදාරේගේ මාන කිසුන්නන්න මාතකේක කුරාශතිය බෑ ගිනවිලා ඒ ගෙබ්බර කාය වනම් වශයෙන් කරියෙන් වේක සව ගෙබ්බර කාය වශයෙන් වනම් කරියෙන් ඒකේ රංගල කෙතෝ හිරවගෙන් දාන ගෙබ්බර කාය වනම් බරකාය වනම් මග්ෆයි වගෙන් දාන ගේක හේවකන් දත්ත ගින කුර වෙන්නේ ඒ ෂයිතාන අනිකුමගෙන් දාන ගේතර ඒකේ බකරා සූර කියවේ ගියකෝ ෂයිතාන අනිකුමගෙන් දානකම නුවන්නානකම ෂයිතාන ద్వාරක ෆහර ඒකේ බකරා සූර කියවේ ගියා ෆහසුවා ಹೊಸೋಣತೆಗೆ අමිහාර ඒයි සබබතකා හුර කුර වෙන මාත ඒ යකන් වන්නා ඒ යකන් වන්න දෙන්න මේ බයන් කුරිත විතරේ මේ ෆහුන මාතකන් හෙතගේ මුරාද ඒකෙන මානේ කියම ලෆ්සි මානේ නෝනේ හැම එම්මේ ෆහුන මාතක හදාගෙන ඒක ෆහුන බස් නමාද නොකොන්න උන්නාශකේ නෝයි එංගෙජ දැන් හුරි සබබුග නමාත සබබු සබබුග නමාදත නමාද කුරුම් මකරුහව කුතහ ගස් කුර වේ ඒ මිසාලක මස්ජිද් සුන්නයි wuduuge sunnay efada sababaa ehuwa enna rakwa ittakkure weenema kuruha kuttahuges enuwannaane miige teriyakana enuwannaane eege teriyaka ei den ituru namaade mukuraata eege muraadaki namaadakan hadayagen miskitan ais misaadaka ehen rakwa මේ සබබාන් ලා කරවේ ඉතුරු එහෙන්න මාතන කුරාර එකමක එල්වස් නු මුරාද දෙමේ බයන් කර රාජ්‍ය වලින් බාගත කි එයි විතුරිය බාතිලෙන් රස්වාන දැන් අනෙක්ක විතුරු එමෙ ෆහම් හැදුන්ගේ මුරාදකි ඒ බාර ඔලොන් විතුරු ෆහම් කුරම් බාටාරේ හේලෙ වේතෝ මසකේ කුරාරේ දම්වරු වගත කිවරම් මායි වගතන් අල්ලාහ් සුබ්හානහු වතාලා මෙතිරි උඩ ඕටි ගන්නවා වගතු එයි ඕටිගෙන් මිස්තකුන්න නිදායි බවනි හල් මෙන් මුස්තග්ෆිරින් ෆාස්තග්ෆිර ලහ එබහුරි හෙජ්ජති මං අල්ලාහ්ගේ හදරතුම් ෆාහුස්සම